අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අපේ 177 වෙනි වැඩමුළුවේ දවසේ ධර්ම දේශනා වාරයටයි පැමිණලා තින් සියලුම දෙනා ඒ ධර්ම දේශනා සඳහා tempත් වෙලා සාදුකාරය පවතුමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යස්ස මේ මනාපස්ස අනත්තං අචරීති ති පියස්ස මේ මනාපස්ස අචාරං චරිස්සති ති පියස්ස මේ මනාපස්ස අනත්තං අචරිතාති ති ආඝාතවත්තු නීති ති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සාරිපුත්තු මහා ස්වාමීන් වහන්සේ විසින් මාතුකා කරන්න වෙච්ච මේ හාන භාගීය නැත්තම් කෙනෙක් පිරිහෙළන පරිහානියට ලක් කරන ධර්ම පන්තියක් ධර්ම නාමයක් තේරුම් ගනිමින් ඉන්න අවස්ථාවක් ඒවට කියනවා හාන භාගීය ධර්ම කියලා ඒක මේක අංකණය කරලා තියෙනවා ඉලක්කම වශයෙන් කියන නමයක් කියලා. ඒ මොකද ඒක සර්වඥාන්සේම නව ආඝාත වත්තු කියලා නම් කරලා තියෙන නිසා. ආඝාත කියලා කියන්නේ මේ ප්‍රාණඝාතය එහෙම නැත්නම් නසන වනසන හිතවිලි වලට. ඉතින් ඒ වගේ කෙනෙකුගේ හිතේ එහෙම කල්පරපණ නසන්න වනසන්න හිතෙන හිතවිලි ඇති වෙන කරුණු නමයක් බුදුජාන් වහන්සේට වැටහිලා තියෙනවා. ඒ නමයටම ආඝාත වස්තු කියලා කියනවා. නව ආඝාත වස්තු. ඒ ආඝාත වස්තු තරහ ආපු වෙලාවක කවුරු හරි හානි කරන්න නසන්න එනකොට ඒකට හේතු වෙන කරුණු බැලුවොත් ඒක බුදුහාමුදුරෝ දන්න කාරණාවක්. අපිත් ඒක දැනගෙන ඉන්නවා නම් මෙන්න මේ කාරණාවටයි අපි මේ ද්වේෂය තරහව ආඝාතය ඇති කරගෙන තියෙන්නේ කියලා ඒක අපිට ලොකු උදව්වක් වෙනවා අපේ හිතක් වැඩ කරන හැටි දැනගන්න. ඒක අවශ්‍යයි. මේ නිවන් මාර්ගයේ යන කෙනෙකුට අපි ඊයේගෙන ගත්තා අනත්තම් මේ අචරීති කියලා. කවුරු හරි මට මගේ කාම ආසාවන්ද නැත්නම් මගේ ප්‍රියමනාපකම් වලට කවුරු අනර්ථයක් කෙරුවා නම් ඒක තරහ යන හේතුවක්. එහෙම නැත්නම් අනත්තම් මේ චරතිතිදී ඉස්සර තරහ වුණා මට අතුරුකම් කෙරුවා නෙමෙයි දැන් කරමින් ඉන්නවයි කියලා තමන්ගේ ප්‍රියමනාප වස්තු වලට නැත්නම් ඉඳුරන් පිනවන වැඩ වලට කවුරු හරි දැනට බාධා කරනවා නම් ඒකට තමයි තරහ යනවා. මත්තර තරහ බාධා කරයි කියලා හිතනවා ඒ තරහ යනවා. ඒකෝර මේ තමන්ගේ ඉඳුරන් පිනවීමට නැත්නම් තමන්ගේ වර්තමාන වශයෙන් මේ බලාපොරොත්තු වෙන මේ සැපයට බාධා කරා නම් කරනවා නම් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ තුම්පලක අපිට තෘෂ්ණා මේ තරහ පහළ වෙනවා. තියෙන්නේ තමන්ගේ ඉඳුරන් පිනවීමේ තෘෂ්ණාව නමුත් ඒකට බාධා කරනකොට බාධා කරන එක එක්කනා විශේෂයි ඒ ඒ හේතුව විදෙයි තියෙන ද්වේෂය. ඉතින් මේ ආසාව වැඩි දුක්කම තදබල රහස් ආසාවක් කවුරු හරි බාධා කෙරුවොත් ඒක විශාල තරහක් යනවා. පුංචි ආසාවකට බාධා කරොත් පුංචි තරහක් යනවා. ඒ නිසා ඒ තරහේ ප්‍රමාණය ආසාවේ ප්‍රමාණය අනුව තමයි සිද්ධ වෙන්නේ. ඉතින් සමහරු තාමත්ම වෙවුලන මෙහෙම නැත්නම් ආරූඪ වෙන ආවේශ වෙන වටවන තරහ යනවා. බරපතල තමන්ගේ ආශාවකට හානි කරනකොට. ඉතින් මේ ආශාවට අපි කියනවා කාම තණ්හා කියලා. තමන්ගේ ඉඳුරම් පිනවීම සඳහා අපි නට නැටිල්ලක් තියෙනවා. උදේ ඉඳලා හැන්ද වෙනකන් එලිපිට හෝ රහසින් අධාර්මික හෝ ධාර්මිකව. හරි වේවා වැරදි වේවා. දවල් මිගිල් රෑ දනියල් දාගෙන ටිකටෝම කරන්නේ අපි මේ ආසාවල් ඉෂ්ට කරන. ඉතින් ඕක හැම වෙලාවෙම ඉෂ්ට කරගන්න හම්බ වෙන්නේ නැහැ. කවුරු හරි කලාබරෙක් ඇවිල්ලා ඕක බාධා කරනවා. බාධා කරනවා. බාධා කරන මනුෂ්‍යයෙක් දෙකාරේ ඉන තරහට සාපේක්ෂව ආසාවට සාපේක්ෂව තරහක් යනවා. මේ තණ්හා වැඩ කරන්නේ කාම තණ්හා වශයෙන් විතර නෙවෙයි. ඒක වැඩ කරන තව ස්වරූපයක් තියෙනවා භව තණ්හාව කියලා. දැන් අද අපි ඉගෙන ගන්න හදන්නේ ඒකට සාපේක්ෂව. Tamange ඉදurang පිනවීමට හෝ Tamange රුචි අරුචිකම් ඉෂ්ට කර ගන්න කරන බාධාව ගැන නෙවෙයි. පියස්ස මේ මනාපස්ස අනත්තං අචවීති. මගේ ප්‍රියමනාප කෙනෙකුට කරදර කරයි කියලා. එතකොට අපි කෙනෙකුට කරන කරදරයක් විතර තියෙනවා. එහෙම නැත්නම් පියස්ස මේ මනාපැස්ස චරිත චරතිටි මේ වෙලාවේ මට කරදර කරමින් ඉන්නවා. මට නෙවෙයි මගේ අයට. එහෙම නැත්නම් මගේ අයට කරදරයක් වෙන්න පුළුවන් මේ කට්ටියකින්. කියලා මෙතනත් අර වාගෙම අතීත නාගත පච්චුප්පන්න වශයෙන් අපි ප්‍රියයන්ද කරදර කෙරුවා කරනවා කරන්න ඉඩ තියෙනවා කියලා තරහක් එනවා. ඉතින් මේ තරහ නිසා අපි නිතරම බයෙන් ජීවත් වෙනවා. අපිට ඕනේ අපේ ධනුවරේට, අපේ ජාතියට, අපේ ආගමට, අපේ වංශයට, අපේ කුලයට හානි කරයි කියලා. ඉතින් මේක අර පළවෙනි පන්තියේ Tamange රූප බලන තියෙන ආසාවට කරන බාධාවක් හෝ සද්ධාහන කරට බාධාවක් හෝ ගන්ධරස පහත් කරන බාධාවක් නෙමෙයි මගේ ප්‍රියමනාපයට හානි කරයි කියලා කරන ද්වේෂය. ඉතින් මේක හිතෙන්නේ මේ මගේ දෙයට බාධා කෙරුවොත් එන ද්වේෂයට වැඩිය අඩු වෙයි අපේ අයට කරන බාධාව කියලා හිතුවට ඒක අනිත් පැත්ත තියෙනවා. ඔය જાතින් අතර යුද්ධ, දේශ සීමා අරගල, කුල ભેද අතර සටන් මේ සියල්ලම වෙලා තියෙන්නේ අපේ වැඩේට කරන බාධා නිසා. අද දේශපාලනය කියලා කියන්නේ තන්නේ කරෝ ඕක තමයි. කවුරු හරි ඇවිල්ලා කියනවා මේ කවුරු හරි සිංහල බුද්ධහමන කුත්තු කරනවා කියලා. අම්මා. ඊට පස්සේ මොකුත් නැහැ, කණ්ඩ ඕනෙත් නැහැ, බොණ්ඩ ඕනෙත් නැහැ. පුදුමාකාර වේගයක් එනවා. ඒගොල්ලෝ හිතනවා ඒක විය යුත්තක් කියලා. ඒක බුදුහාමර විසින් අනුමත කරලා ලද්දක් කියලා. මේක බලනකොට නම් එහෙම එකක් නැහැ. එහෙම මේ මගේ රටට, ජාතියට, ආගමට කවුරු හරි හානි කළා, හානි කරනවා හානි කරන්න ඉඩ තියෙනවා කියලා මෙන්න මේ ඇති කරන බය තමයි දේශපාලනඥා ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන ශක්තිය. එයා මිනිස්සු තුළ බයක් ඇති කරලා තියෙනවා. අපි ආණ්ඩු කෙරුවේ නැත්තම් මේ જાති නැති වෙන්න ඉඩ තියෙනවා. ඒකට කලිමුත් බාධා තිබුණා. දැනටත් තියෙනවා ඉස්සරහටත් එහෙම වෙන්න පුළුවන් කියලා. ඒකෙල්ලල නිකන් හම්බ කරන කන මිනිස්සේ හැම වෙලාවම පීඩනයකට ලක් කරලා ආතතියකට ලක් කරලා විවිධාකාර කතන්දර ගොතනවා. උඹලගේ ಜಾති නැති වෙන්න හදනවා, ආගම නැති වෙන්න හදනවා, නිකාය නැති වෙන්න හදනවා, ගම නැති වෙන්න හදනවා. ඒ කුලසිරිත නැති වෙන්න හදනවායි කියලා මේ කතන්දර බලනකොට මේවා නිකම්ම නිකං කටකතාවක් නෙමෙයි. මේවා පිටිපස්සේ විශාල සැලසුමක් තියෙනවා. විශාල කුමන්ත්‍රණයක් තියෙනවා. ඉතින් අපි යන්තම් කොහොමද කියලා පහන් රාත්තලක් හොයාගෙන ඒකට කන්නේ පරිපුට්ටිකුත් හොයන ගෙදර එනකොට මෙන්න ගෙදර වලි. ගෙදර මිනිස්සු ප්‍රවෘත්ති අහලා කොහේ හරි අනේකක් අලුවට දාගෙන මම අයියෝ දන්නේ අසවල් තැන අසවල් දෙයක් වෙලා තියෙනවා. ඉතින් අරමසටට හම්බ කරන අපේ කණ්ඩ වෙලාවක් නැහැ. ද්වේෂෙන් තමයි වැඩ කරන්නේ. ඉතින් ඒක මේ භාවනා කරන කෙනෙක් මේ වගේ දෙයක් කොහොමද බලන්නේ? එමෙතන මේ ಜಾතිවාදයේ විසින් අවසන ලද ආගම්වාදයේ විසින් අවසන ලද පන්තිවාදී විසින් අවශ්‍යලද මිනිස්සු මේකට කොහොමද වැඩ කරන්න කියලා බැලුවොත් ඔය සමාජ විද්‍යාඥයා තන්නේ ක්‍රම අන්දයි. සමාජ විද්‍යාඥයා මේ අරයාගේ වාදේ හරි මෙයාගේ වාදේ හරි මෙයාගේ වාදේ හරි කියනවා. එහෙමනම් ඉතින් බුදුරජාණන් වහන්සේ කියන වාදේ නිකම්ම නිකම් කුණු කුඩේට යන්න ඕනේ. සෝසියොලොජි වල හරියට උගන්වනවා මේවා. මේ නැති කරගන්න මට උත්තර. එක්කෙනෙකුටවත් තේරෙන්නේ මේ ආඝාත පටිවිණේ කියන එක. එක්කෙනෙකුටවත් තේරෙන්නේ මේ විතක්ක සංඨාන කියන එක. මේ ක්‍රමයට අපිට කොහෙන්දෝ ඉන්න මිනිසෙක් ඇවිල්ලා අපේ මේ දේවන වලට ගිනි තිබ්බට පස්සේ කොහෙද දුවනවාද කියලා දන්නේ නැහැ. මේ ඉඳුරන්ඩ වෙච්ච හානියක් හෝ ඉඳුරන්ගේ පිනවීමට වෙච්ච හානියක් නෙමෙයි තියෙන්නේ. අපේ සනුවරේට, අපේ කණ්ඩායමට, අපේ පවුලට කියලා අර පස්සේ ආපු අඟ ඉස්සලාපු කනට වැඩි ලොකු වෙලා තියෙනවා. මේක දිහා බලනකොට ඒකට කිපෙන්නෙම අඩුවෙන්ම භාවනා කරන මිනිස්සු. අඩුවෙන්ම ධර්මය දන්න මිනිස්සු. ඒගොල්ල තමයි කලබලයකදී එහෙම නැත්නම් කැරැල්ලකදී මූලිකත්වය ගන්නේ. අරගෙන වෙන මුළු ජාතියම මෙහෙවනවා. එමේස අවස්ථාවාදී. ඉතින් අන්නේ වගේ වෙලාවක් එනකොට බණ භාවනා කරන කෙනෙක් භික්ෂුවක් භික්ෂුණියක් කොහොමද කටයුතු කරන්න ඕන? මේ කලබලයක් ඇවිල්ලා කට්ටි ඇවිල්ලා මේ මොබ් එකක් කරකවගෙන යන වෙලාවක මොකද්ද කරන්න ඕනේ කියලා බැලුවොත් කල්ලාතිය ලැහැත්ලා හිටියේ නැත්නම් අපි නිකම්ම රැල්ලට අහු වෙලා රැල්ලට අහු වෙනවා. රැල්ලට අහු වෙලා රැල්ලට අහු වෙනවා. අද තියෙන මුළු ජනමාධ්‍යම ලියන්නේ මොකද්ද? එන්න අපිත් එක්ක රැල්ල යන්න අපේ රැල්ලට එන්න. මේ මනුස්සයා තුල තියෙන මේ මම හදාගත්ත මගේ කියාගත්ත අපේ කියාගත්ත එක හරහා මනුස්සයා උයාගත්ත බත කන්න නැතුව නටන්න නැටිලා. ඉතින් එතකොට අපි හිත භාවනා කරන කෙනෙක් ওই ಜಾති ආගම් ප්‍රශ්න ගණන් ගන්න නැතුව භාවනා කරන්න කිව්වොත් ඌට බයිනවා බුද්ධිය තනියම නිවන් දකින්න හදනවා. ප්‍රශ්න වලින් පැනලා ගිහලා කැලියට විතර භාවනා කරලා නිවන් දකින්න හදනවා. අනුන්ගෙන හැඟීමක් නැහැ කියලා. ඉතින් මේ අඳුම් ගැන හැඟීමක් තියෙන කට්ටිය නටන නැතිල බලනකොට බුදුරජාණන්සේ ප්‍රශ්නයක් අහනවා. ඔක්කොම මඩේ ඉරලා ඉන්න වෙලාවක එකෙකුට පුළුවන් ද කියලා තව එකෙක් මඩෙන් ගොඩ දාන්න. ඉස්සෙල්ලා තමන් ගොඩ වෙලා ඉන්න බෑ. මේක නෑ. මේ ගොල්ලෝ මේ දෙන කතාවේ මේ ಜಾතිවාදී කතාවල තියෙන ඌත් මඩේ මූත් මඩේ අර මඩේ ඉන්න එකෙක් තව එකෙක් ගොඩ දාන්න හදන කතාව. මේක කණ්ඩෝනේද අපි මේක සල්ලි දීලා ගන්නවද මගේ මෝඩ තකතිරු අදහස්. මම මේ මම කියන්න හදන ටික මම දන්නවා වාදයට තුරු වෙන්න ඉඩ තියෙනවා. මේ අණු දුකටපත් වෙලා ඉන්න අණු කොට දාන්න හදන තමනුත් මරදා ඒ උනට ලෝකෙට ප්‍රකාශයට කොට දාන්න කතාව මුළු බුද්ධ ධර්ම වහලාගෙන තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ නැත්තම් මේ ථේරවාදේ එහෙම නැත්තම් විශේෂයෙන්ම අපි නිස්සන්වනේ කියනවා මේ ජීවිතේම නිවන් දකින්න බලන්න කියලා. ඉතින් අර වගේ ಜಾති පිළිබඳ ප්‍රශ්නයක් ඇති කෙනෙකුට ආගම පිළිබඳ ප්‍රශ්නයක් ඇති කෙනෙකුට මේ ජීවිතේ නිවන් දැකලා බෑ මොකද ප්‍රශ්න රටේ ප්‍රශ්න තියෙනවා ගමේ ප්‍රශ්න තියෙනවා ඒගොල්ල Taman නිවන් දැකලා පැත්තකට දාලා අර ඉන්න කලබලේ ඉන්න කට්ටියට උදව් කරන්න හදනවා ඒකෙදිවල ඒකට හේතුවක් කියන මම මේ මහා කරුණාවෙන් වැඩ කරන්නේ කියලා හැබැයි දන්නේ නැහැ තමනුත් මඩේ ඉන්නේ මේ අනික් කට්ටියට කොට දාන්න හදන්නේ කියලා ඉතින් මේක හරියට දැනගත්ත මම දන්නවා මේකට බැඩුම් හඳ වෙනවයි කියලා දැනගෙන මේ අනුන් කොට දාන්න හදන එකට තමයි මහා යානෙ කියලා කියන්නේ තේරවාදයට විරුද්ධව ආපු එක තමයි මහායානේ ඔක්කොම නිවන් දකින්නකම් අපි නිවන් දකින්නේ නැහැ අද ලෝකේ බුද්ධ ආගමේ 97ක් තියෙන මහායානේ මේ ජීවිතේ මම නිවන් දකින්නවා කියන එක බොහොම පහත් බොහොම ආත්මාර්ථකාමී සමාජශීලී නොවන ධර්මයක් බවටපත් වෙලා ඉතින් ඒක නිසා තේරවාදේ ඉන්න ඉන්න ඉන්න කොම් වෙනවා මොකද හේතුව මම නිවන් දකින්න හදන්නේ ඒතුන අනෙක් කට්ටිය ඉතින් අනෙක් කට්ටියත් මම නිවන් දකින්න එක තමයි වැඩේ අපිට අනුන් දක්කන්න බෑ දක්වන්න පුළුවන්. මේක බුදුරජාණන්සේ පැහැදිලිවම දේශනා කරා. මට උඹලව නිවන් දක්වන්න බෑ. උඹල කරගන්න ඉතින් අපි ඒ තමන්ගේ නිවන් දැකීම වෙනුවට මේ මහා පතල මහා කරුණාවෙන් සියල්ල කෙරේ කටයුතු කරන යුගයක තමයි මාත්‍රිපතිලා තියෙන්නේ. අවුරුදු 20 ගාණක් වෙනකොට මේ සතිය කියන එක දුන්නට පස්සේ ඒ උගන්නපු හැම දිනෙකම කිව්වා භාවනා කරනවා කියලා කියන්න එපා. කිව්වොත් ඒක ආත්මార్థකාමී පැත්තට වැටෙනවා. මේ ඔක්කොට මොහොනේ කරලා තියෙන අල්ලපු gedara නිවන් දක්කන්න. එහෙම නැත්නම් Tamanට නිවන් දකින්න ඇත්තට මොනකමක් නැහැ. මොකද ඒක හරි ආසයි අර වැඩි නිකන් අයිස්ක්‍රීම් කනවා වගේ චොක්ලට් වගේ. කට්ටියගේ මහා කරුණාවෙන් වැඩ. මේ Taman කොහෙද ඉන්නේ Tamanට සීලෙත් නැහැ, සමාධියත් නැහැ, ප්‍රඥාවක් නැහැ. ඉතින් ඒක නිසා මම මේ උදේ ඉඳලා හැන්ද වෙනකම් මහන්සි වෙන්නේ අනුන්ගේ හිතසුව වෙනසද එහෙනම් තමන්ගේ හිතසුව තියලා බැලුවොත් අපිට පේන්න තියෙනවා මේ කහපාට අඳගත්ත කට්ටියක තියෙන්නේ තමන්ගේ වැඩ බලන්න එකනේ. කවුරු හරි ගෙනලා දම්බල පණ්ඩ දෙනවා. පැදුරක් කියලා දෙනවා. දැන් භික්ෂුන් වහන්සේලාට අද මොකද වෙලා තියෙන්නේ බලන්න. එහෙම සිවුරු දාගත්ත භික්ෂුන්ගේ කීයෙන් කී දෙනෙකුට මේ ජීවිතේ නිවන් දකින්නවා කියන තේරවාදයේ මේ පළවෙනිම ආප්තපදේශය අමතක වෙලාද කියලා. ඉතින් මේ වැටත් නියරත් ගොයන් කාරණා කාට කියමුද මේ අමාරු. භික්ෂුන් වහන්සේලාත් එතන නම් ඉන්නේ. ඉතින් රටවැස්ස ගැන කොමන කතාවද? දේශපාලනඥයත් ආවඩන්නේ අර අවුස්සන කට්ටියට තමයි. ඉතින් මේක මේක මේ භාවනා කරන කෙනෙක් මේ පට බේරගෙන මම මේ ලෝකෙට පරකාසයට දෙන්න හදන්නේ. එහෙනම් මගේ තියෙන මේ ආඝාතේ මගේ ආගාව දිෂ්ට කරන්න බැරි එක නෙවෙයි මේ කතා කරන්නේ. අපේ කට්ටියගේ අපේ සනුවරේ අපේ කුලේ අපේ සිංහල බුද්ධ ධර්ම වැඩවලට බැස්සට පස්සේ මේ එන තරහ මේ එන ද්වේෂය ඇත්තටම පිස්සු. පිස්සු. මේක තේරුම් ගන්න බැරි නම් ඒ මනුස්සයා හනුමරේ වලිගෙට ගිනි තිබ්බා වගේ හැම තැනම ගිනි තීතිය ගිනි තීතිය විදිනවා. ඉතින් මේ නිසා මේ ආඝාත පිටිනේ Taman හානි කරන කෙනාට වැඩිය අනුන්ට හානි කරන එක පිළිබඳව ඉවසන්න බැරි නිසා ඒකට මිනිස්සු පිස්සු වැටලා ඉන්න නිසා ආගම්මාවෙන් කාල් මාක්ස් තුමා කිව්වා මේ ආගම කියලා කියන්නේ මත්කුඩු જાතියක් ගංජා මේක ගැහුවට පස්සේ මිනිස්සුන්ට මොනව වෙනවද දන්නේ නැහැ. ඒ නිසා ආගම පැත්තකට දාපන්. ඕකෙන් මිනිස්සුන්ට හොඳක් කරලා නැහැ. කරලා තියෙන මිනිසුන්ට හම්බ කරගත්ත දේ කණ්ඩත් නැහැ. මේ තමන්ගේ බඩ ගින්නට නෙවෙයි මේ නටන. තමන්ගේ බඩ පුරවන්න නෙවෙයි. තමන්ගේ හැකන දිවනාසයට නෙවෙයි. ඒකත් හොඳ හින්දා නෙවෙයි මම මේ කියන්නේ. ඒක කාම තණ්හාව කියනවා. මේ භව තණ්හාව නිසා අද අපි මත් වෙලා තියෙන හැටි බලපුවාම බඳින්න එපයි කියන එක තේරෙනවනේ අප්පා එතකොට. මට භාවනා කරනවා කියන එක කියන්න එපයි වගේම කියව එකක් තමයි බඳින්න එපා. බැන්දක් කියන්නේ බඳිනවා කියන්නේ හිරයක් ගන්නවා කියන එකනේ. ඉතින් හිරයක් ගත්තට පස්සේ ආයේ විමුක්තිය ගැන කතා කරන්න හම්බ වෙනවා නම් හොඳයි. මම මොකද්ද කියන්නේ කියලා ඔයගොල්ලන්ට තේරෙනවා. ඒ වගේම ජොබ් එකක් කරන්න යන්නත් එපා කියලා ධම්මික හඳුරු. මොකද මේ අනුන්ට උදව් කරන්න ගිහිල්ලා අපිට බඩ රස්සාවක් ඕන මම ඒක නෑ කියන්නේ. ඔක්කොම පැවිදෙන්න බෑනේ. ඔක්කොම හම්බ ගන්න. නමුත් අපි අද හම්බ කරන්නේ මේ සුඛභෝගී කරන්න හදන්නේ. gider ඉන්න ඔක්කොටම කාර් එකේ කරන් දීලා, ෆ්‍රිජ් එකේ කරන් දීලා, ටැබ් එකේ කරන් දීලා ෆෝන් එකක අරන් දෙන්න ගියාම කවදාකවත් gedirinne උන් ඇති කියනවාද? කවදාවත් නැහැ. ඉතින් මේ මනුස්සය උදේ ඉඳලා හැන්ද වෙනකන් කඹරනවා සඳුදා උදේ පාන්දර තදක ලමුඩි ගහගත්තාම සිකුරාදා හැන්ද වෙනකන් ඩාඩි දාගෙන මහන්සි වෙනවා. මොකද මේ gedara උන් සන්තෝෂ නෝ මකරේ වගේ කොච්චර දැම්මත් ඉවරයක් නැහැ. කොච්චර දුන්නත් ඉවරයක් නැහැ. ඉතින් ඒ නිසා කියනවා ජොබ් එකක් කරන්නත් එපයි කියලා. මම දන්නවා මේවා කරන්න බැරි දේවල් කියලා. හැබැයි මම අවුරුදු 40ක් කරලා තියෙනවා. අභාග්‍ය සම්බන්ධ විදිහට ජොබ් එකක් කරාවා. අභාග්‍යයක් ඒක මගේ. එහෙම නැත්නම් මම භාවනා කරනකොට කියන්නේ කිත් නැහැ. කියපු ගමන් අහන්නේ තෝ තෝ තෝ තනියම නිවන් දකින්න හදනද කැලේට ගිහලා. ඒක ඕ කියන්නේ නැතු වෙන මොනවා කියන්නේ. ඉතින් අර මනසේ උට ආඝාතේ නේ නිසා නොකිය හිටපම හොඳයිද? ඉතින් රහගෙන ඉන්නේ කට ආඝාතයක් වෙනවා. මේක මේ තනියම නිවන් දකින්න හදනවා කියන්නේ. බැඳින්න නැතු හිටුවා කියනවා. ඉතින් මං අහනවා උඹ හිර වෙන්න කැමතිද කියලා. හිතයක් ගන්න කැමතිද? ඇයි නෑ හිරයක් ගන්නවා කියලා තමයි කියන්නේ බඳිනවා. නොකර ඉන්න පුළුවන් නම් හොඳයි. කරන්න බෑ. කරන්න බෑ. ඉතින් එහෙම තියදී නිවන් දකින්න කොහොමද? මේ අපිට කරගන්න පුළුවන් හරියවත් යම් ප්‍රමාණයක උත්සාහ කරන්නේ නැතුව ඒ නිසා මම මේ බැඳපු කට්ටියද නුසුදුස්සම් කරන්න හදනව නෙවෙයි. එහෙම නැත්නම් මේ භාවනා කරනවා කියලා පැන පැන කියන කට්ටිය නුසුදුස්ස කරන්න හදනව නෙවෙයි. අපි යම් ප්‍රමාණයක රස්සාවක් කරන අදාළ හම්බ කරන කෙවිල්ලේ මොන්න තරම් බටහිර කම්පැනි වලින් දෙන ඇඩ්වර්ටයිස්මන්ට් වලද අපි හම්බ කරන්නේ කියලා බලන්න. සුඛභෝගී දේවල් වලට. පරිභෝගිකත්වයේ අපේ දෙවෙනි પરම්පරාව තුන්වෙනි પરම්පරාවට හැංගීමක් තියෙනවද බලන්න අපි අත්තම්මලා මුත්තම්මලා කරපු අර පිරිමැස්ම ගැන. ඉතින් මේ මේ මකර කටනේ හම්බ කරන්නේ. පල්ල නැති මල්ලකට මොනවද දාන්න ගියත් එච්චරයි. ඉතින් මගේ කතාව පේන්න තියෙන නිකන් බොහොම කරුණාවන්ත. නමුත් මට ගිහි කාලේ කියේ කරුණාරත්න කිය. ඒ කාලේ ඇත්තටම තිබුණා මගේ ගාව ටිකක්. කරුණාව ටිකක්. දැන් නම් ඇත්තෙම නැහැ. මේ මේ මිනිස්සු කරන පිස්සු කෙලිය දිහා බලලා. මේගොල්ලෝ කරුණාව කියලා කියන්නේම ද්වේෂයට. ද්වේෂය කියන්නේම කරුණාවට. ඒක බුදුරජාණන්සේ සඳහන් කළා තිනවා දෝෂමු කියන කරුණා වංචිතිය කියලා. ඕනම කෙනෙක් කරුණාවෙන් වැඩ කරන්න හදනකොට මම පොඩ්ඩක් බලනවා මේක කඩ පිට දාලා. විමර්ශ මොකාටද මේ එන්න හදන්නේ කියලා. මේකේ න්‍යාය පත්‍රය මොකද්ද කියලා පැහැදිලි ද්වේෂය කියනවා. ඒ කියන්නේ Taman taman නිවන් දකින්න කරන දෙයට අපි කරුණාව කියන්නේ නැහැ. මේ අනුන්ගේ වැඩවලට ගියාම කරුණාව. ඒකට මොකද අපිට අඝාත ප්‍රතිවිතයක් ප්‍රතිවිඥයක් එනවා. මම කරන්න අනුන්ට උදව් කරන්න හදන වැඩේට එදා මට කරදර කරා දැන් මට කරදර කරනවා මේ මනස හෙටත් කරදර කරන්න පුළුවන් කියලා අපි විශේෂයෙන්ම ද්වේෂයක් ඇති කරගෙන තියෙනවා සිංගල් මිනිස්සු දෙමළ මිනිස්සුත් එක්ක. එහෙම නැත්නම් වෙන જાතින් එක්ක. එහෙම නැත්නම් අල්ලපු ගේත් එක්ක. ඉතින් මේවා බද්ධ වෛර කියලා නේ කියන්නේ. මේ ජීවිතෙන් ඉවර වෙන්නේ නැහැ. බද්ධ වෛරයට යනවා. ඉතින් කොහෙන්ද කියලා දන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් කියනවා වෛරය නම් හොඳ නැහැ කියලා. ඒ කියන්නේ වෛරය නිසා අපිට ලෙඩ රෝග වෙනවා, කර්ම තණ්හාවත් එච්චරම තමයි. මේකට කියන්නේ භව තණ්හාව කියලා. අපේ අයට මගේ ප්‍රියමනාපයට අනදර කෙරුවාය, මගේ ප්‍රියමනාපයට අනදර කරනවාය, මගේ ප්‍රියමනායට අනදර කරાવી. මේ තුන නිසා අපේ භාවනා පරිපයක කොච්චර වෙලා විතක්ක නිසා අපි පෙළෙනවද කියලා බැලුවොත් හිතා ගන්න බෑ. අපේ හිත කවදාකවත් අර කුසල අරමුණක තියන්න බෑ. මෙව ගැන කල්පනා කර කර දිගින් දිගටම අමාර කරනවා. ඒක නිසා ඒ වගේ දෙයකට ඒ කියන්නේ අර වාඩි වුණාට පස්සේ මට හිතමනාපෙක් කෙනෙකුට අනදර කරાવી අනදර කරා අනදර කරමින් ඉන්නවා කියන දේ මතුණාට පස්සේ ඒ හිතක ඒ කියන සමාධියක් හෝ සතියක් හෝ හිතින්න බෑ හිත නිතරම ගොඩ දාපු මාළුවෙක් වගේ සැලෙන්න ගන්නවා. එහෙම නැත්නම් සැක පහළ වෙනවා. ඉතින් එතකොට ඒ බව අපි අඳුනගත්තයි කියමු. දැන් මේ මට ඇවිල්ලා තියෙන ආඝාතය මට හානි කරන නිසා නෙවෙයි. මට හානි කරපු නිසාත් නෙවෙයි. මට හානි කරයි කියලාත් නෙවෙයි. මේ අපේ එහෙම නැත්නම් මගේ ප්‍රියමනාපයට හානි කරાવી හානි කරා හානි කරන්න ඉස්සර කරලා තියෙනවා දැන් කරනවා. මෙන්න මේ ටික වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. අපි දවසකට කොච්චරක් ආරක්ෂක සංවිධාන දානවද? කොච්චරක් සක්මන් කරනකොට නැවත නැවත වමාරා කරනවද? කොච්චරක් පරියන්කේ ඉන්නකොට අපි මේ මගේ කෙනෙකුට හානිකරු වෙයි. මගේ කෙනෙකුට කරදර කළා, කරනවා, කරන්න ඉඩ තියෙනවා කියන කාරණාව වෙන් කරගෙන හඳුනාගත්තොත් අර මට කරදර කරනවා කළා කරන්න ඉඩ තියෙනවා කියනට වැඩිය වැඩි ප්‍රමාණයක් අපේ අයට කරදර කරනවා කියනට අපි තැවෙනවා. ඒ කරලා ඒ තැවීම යුතුයකමක් කරගෙන කියනවා අපි. වගකීමක් ඒක කරන්න ඕන දෙයක් කියන්නේ. එතන තමයි බුද්ධ ධර්මයි බුද්ධ ධර්මයේ වෙන් වෙන තැන. ඉතින් බුදුරජාණන්සේ පැහැදිලිව කියනවා ඒ වගේ මගේ අයට කරදර කළා අය කරනවා අය කරන්න ඉඩ තියෙනවා අය කියන එක පටිවිණය කරන්නේ ප්‍රතික්ෂේප කරන්නේ කියන ඒක ආඝාත පටිවිණය මේව ආඝාතයක් ඉතින් මනුෂයා නිතරම ලෙඩ රෝග වලින් පෙළෙනවා හොඳ අරමුණක් තියෙද්දි හිත දුවනවා අතීතයට අනාගතයට මේ මගේ කෙනෙකුට මෙයා කරදර කළා මගේ කෙනෙකුට කරදර කරා මගේ කෙනෙකුට කරදර කරමින් ඉන්නවා මේක වෙන් කළා හඳුනාගත්තට පස්සේ මේක භාවනා කරනකොට ගොඩාක් කල් යනවා. මේ නීවරණත් එක්ක කරගෙන කරගෙන යනකොට ඇයි මේ සාධාරණ වූ ප්‍රත්‍යක්ෂණය කළ හැකි වූ නොමිලේ ලැබෙන නිතර නිතර ලැබෙන මේ ආනාපාන වගේ දෙයක හිත හිටින් නැතුව ඇයි හිත අතීතයට පණින්නේ අනාගතයට පණින්නේ ආරය ගැන හිතන්නේ අතෙන්ද යන්නේ ආඝාතයක් නිසා. ඇත්තටම හේතු තුනක් තියෙනවා. මෝ චන්දුප සංහිත, දෝසුප සංහිත, මෝහූප සංහිත කියලා. මෙච්චර ලස්සන විවිධ වූ ප්‍රත්‍යක්ෂණය කළ හැකි අරමුණකදීදී තෘෂ්ණාව නිසා අපිට পায়නවා, ද්වේෂය නිසා අපිට পায়නවා, මෝහය නිසා අපිට পায়නවා. මේ ආඝාත වස්තු ගැන කතා කරනකොට මෙතන කියන්නේ ද්වේෂය නිසා අපිට পায়න එක. ඉතින් මේ නිසා අද ලෝකේ දියුණු සම්මත ලෝකේ දක්ෂම විද්‍යාඥයන්ගෙන් 99ක් පඩික වෙලා තියන්නේ ආයුධ හදන්න. ඒ ආයුධවලිමුත් එක සැරේ මුළු මානව වර්ගයම නැති කරන්න පුළුවන් ආයුධයක් හදනවා නම් ඒක තමයි දියුණුවම දේ. ඉතින් ඒ සඳහා පරිශන කරගෙන යනකොට ලැබෙන අතුරුඵල තමයි ওই වෛද්‍ය උපකරණ ටිකයි සෙල්ෆෝන් ටිකයි. ඒ ඔක්කොම අර යුද යුද යාන්ත්‍රණය හදනකොට ඇතිවෙච්ච අතුරුඵල. sannivedana සහ වෛද්‍ය උපකරණ ඉක්මනට මනුස්සයා මරන්න පුළුවන්කම හොයනකොට ඉඳලා හිට ලෙවල් එක සනීප වෙන ක්‍රමත් අහු වෙනවා වැරදිලා විද්‍යාඥයන්ට. ඒක විකුණනවා වෛද්‍ය උපකරණ කියලා. ඒක පටන් ගන්න ඒ වගේ මේ අපිට ආදරේට මේ අපි දික් දීර්ඝායුෂ කරන්න නෙවෙයි. ඒගොල්ලෝ බලන්නේ ලෝකේ කෝටි 7ක් ඉන්නවා. මේ 7 වැඩි. මේක තුනමාට බසලා දෙන්න පුළුවන් නම් අපිට ඕනේ ගාන කොන්ත්‍රාක්ට් එකක් ගන්න පුළුවන්. එක සැරේම කෝටි 3-4ක් මිලියන බිලියන 7ක් ඉන්නවා. තුනමාට බසලා දෙන්න පුළුවන් නම් ඊටු ටිකට ස්ටඩි ඉන්න පුළුවන් මේකේ. මේ කට්ටිය අඩු කරන්න තමයි හදාන්නේ. මේ ආඝාතය සඳහා ඔක්කොම දක්ෂයෝ ටික ලෝකේ දෙන හොඳම මොළ ටික. ඒක තෝරන්නේ අවුරුදු 20ක ප්‍රෝග්‍රෑම් එකකින්. දක්ෂයෝ තෝරන්නේ. තෝරලා ඒගොල්ලෝ පිටරට යවනවා. එහෙම නැත්නම් දැන් ලංකාවේ ඉඳලා වැඩ කරන්න පුළුවන්. වැඩ කරන්නේ මොකටද? මේ જાතියක් විනාශ කරන්න. මානව විනාශ කරන්න. ඒක ලියලා ඒ ආගමික පොත්වල ලියලා දීලා තියෙනවා ඒක යම් යම් තත්ත්වවලදී සාධාරණයි කියන්නේ. බුද්ධ ආගමේ කිසිම තැනක 84000 ධර්මස්කන්ධේ කිසිම තැනක එහෙම සාධාරණීකරණයක් කරලා නැහැ. මහා කාරුණිකයන් වහන්සේ. ඉතින් ඒකට තැනක් නෑ අද. අර අර විනාශ කරන පැත්තට ගියාම වැවෙනවා අතුවිටි විහිදුවගෙන වැවෙනවා. ඉතින් ඒ වගේ දෙයක් තමන් ගැන තමන් පරීක්ෂා කරලා තමන් ගැන තමන් භාවනා කරලා තමන් ගැන තමන් සතිමත් වෙලා තමන් ගැන තමන් අප්‍රමාද වෙලා බලල චිත්‍රය දැක්කනම් මෙන්න මේ ආඝාතය මගේ ප්‍රියමනාප කෙනාට කරදර කළාය මගේ ප්‍රියමනාප කෙනාට කරදර කරමින් ඉන්නාය මගේ ප්‍රියමනාප කෙනෙකුට කරදර කරන්න ඉඩ තිබෙනවා අය කියලා අපි ගන්න දුක්කඳ. එහෙම නැත්නම් හිත් කරදර ප්‍රමාණය ගත්තාම ඩොංගාණින් කියන්නේ බෑ. ඒ ඩොංගාණම අපි හොඳ එකක් කියලා දාගෙන ඒක මේ අනුගේ ඒකට කියන්නේ පරානුද්යතා පටිසංයුක්ත විතක් කියලා අනුන් කෙරේ කරුණා මෛත්‍රී කියලා තමයි දාන්නේ. ඉතින් මේක මතු වෙන්නේ මේ පරානුද්යතා පටිසංයුක්ත විතක්ක මතු වෙන්නේ අර මූලික රාග ద్వේෂ මොහ කියලා කියන තමන්ගේ ඉදරම් පිනවීම පිළිබඳ ආතාව අයින් කරපු ගමන් ඕලාරික විතක්ක තුන අයින් කරපු ගමන් මේ සුකුම විතක්ක හයක් නැගිනවා. අර ඕලාරික විතක්ක තුන තියෙනකොට සුකුම විතක්ක අවචාවට ලක් වෙලා තියෙනවා. ඒ නිසා නවමහ විතක්ක කියලා ලොකු ස්වාමීන් වහන්සේ ඔයලා දාලා තිනවා ඒ සමථ විදර්ශනා භාවනා පොතේ පළවෙනියම තියෙන කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක. කාම විතක්ක කියන්නේ ඉඳුරම් පිනවීම. ඉතින් මගේ ඉඳුරම් පිනවීම. ව්‍යාපාදයක් වෙනවා. ඒ ඉඳුරම් පිනනකොට කවුරු හරිලා නීති දැම්මොත් එපයි කිව්වොත් එයාත් එක තරහ යනවා. ඊට පස්සේ එයා විනාශ කරන්න අපි සැලසුම් කරනවා. කාම ව්‍යාපාද විහිංසා. අපි මේ විතක්ක තුන අයින් කිරීමට නැත්නම් නීවරණය වශයෙන් පේන මේ විතක්ක අයින් කරලා ඉවරලා ජය ගත්තයි කියලා හිතන්න ඕන. తాවකාලිකව පුළුවන් නේ. මේ නීවරණ යටපත් කරන්න පුළුවන්. එතකොට යට පහළ වෙන විතක්ක හය ওই දැන් කියු පරානුදායතා පරිසංගත විතක්ක. ලාභ සත්කාර පරිසංගත විතක්ක. අනවඤ්ඤති පරිසංගත විතක්ක. ජනපද විතක්ක, අමර විතක්ක කියලා පහයක් මතුවෙනවා. ඒවා සාමාන්‍ය දවසේ තිබුණට අහුවෙන්නේ නැහැ. මොකද අර ඊට වැඩි බරපතල විතක්ක තියෙන නිසා. ඒ නිසා යම් කෙනෙකුට අර මූලික විතක්ක තුන අයින් කෙරුවා නම් අපි කියන ඊයේ කතා කරපු මගේ මට අනර්ථය කෙරුවා මට අනර්ථය කරනවා මට අනර්ථය කරાવી කියන එක අපි අරමුණකට හේතු වෙලා අරමුණකට හැංගිලා අයින් කෙරුව ගමන් මේ හය එනවා. ඒ අය ආවට පස්සේ පේන්න පටන් ගන්නවා මේ භාවනා පැත්තක දීලා අපි විවිධාකාර සැලසුම් හදන්න පටන් ගන්නවා මේ අපේ අය කෙරෙහි මේක මේ මායя දෙන උපක්ලේශයක් බව දන්නේ තමන්ගේ හිතේ සරල බව කඩන්න ආපු එකක් බව දන්නේ තමන්ගේ තියෙන අහිංසකම කඩන්න ආපු එකක් දන්නේ මේ අරමුණේ හිත තියන්න වෙනුවට විශාල සැලසුම් හදන ඉතින් ඒක ගැන කියන කියන්න ගියොත් එimhe ගෝලෙ එයාට භාවනා හරිනවා එයා හිතන මේක අම්මට කියලා දෙන්න ඕන පවුලට කියලා දෙන්න ඕන නංගිට කියලා දෙන්න ඕන්න පටන් අර ගන්නවා මේ භාවනා පැත්තක තියලා අනුන්ට කියලා දෙන්න පටන් ගන්නකොට ගුරුවරෙක් කිව්වොත් ලොකු සංජේ පොතේ ලියන ගුරුවරෙක් කිව්වොත් මේක තමන්ගේ වැඩේ කරගෙන මට්ටමකට එනකම් මේ අනුන් එක කරන එක කරන්න යන්න එපා. එතකොට අර තමන්ගේ ගමන බාධා වෙනවයි කියලා. එතකොට හිතනවලු ගුරුවරයා මට ඊර්ෂ්‍යා කරනවා කියලා. ගුරුවරයාට තේරෙන්නේ නැහැ මට තියෙන්නේ සුද්ධ බොක්කෙම් වෙන ආතාවක්. ගුරුවරයා ඒකට ඊර්ෂ්‍යා කරනවා. ඒ නිසා ගුරුවරයා ඉතාමත්ම ප්‍රවේශම් වෙන්න ඕනේ. ඒක කියලා දෙනකොට. ඉතින් බුදුරජාණන් වහන්සේ මේක කියලා තියෙනවා. සාරිපුත්‍ර සාන්ති අපිට මතක් කරනවා. මතක් කරලා බුදුරජාණන් වහන්සේම උගන්වනවා යම් වෙලාවක අපි අඳුනගත්තොත් මම මේ භාවනා කරන යනකොට යම් ප්‍රමාණයකට හිත අරමුණේ හිටියා හිතෙනකොට ඔන්න gedara මතක් වෙනවා. එහෙම නැත්නම් කරන්න තියෙන එකක් මතක් වෙනවා. අන්න ඒ වගේ හිතට මුදේ රැළ ගන්න වගේ මේ විතක්ක විශාල ප්‍රදාසයක් එන්න පටන් ගත්තාම එව්වා නතර කරන ක්‍රමය විතක්ක සංධාන කියලා සූත්‍රයක් තියෙනවා. ওই විතක්ක සංධාන කියන වචනයයි ආඝාත පටවිනය බොහෝම සමාන්තර වෙනවා. ආඝාතයේදී සඳහන් කරන්නේ ද්වේෂ විතක්ක විතරයි. විතක්ක සංධාන කියනකොට ඡන්දුප සංහිත, මෝහ දෝසූප සංහිත, මෝහූප සංහිත කියලා ඡන්ද, ද්වේෂ, මෝහ කියන තුනම සඳහන් වෙනවා. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ මේ භාවනා කරන කෙනෙකුට අනිවාර්යයෙන්ම තුන දෙයක් තමයි මේ අරමුණ පෙනිපෙනී එහෙම නැත්නම් අරමුණට යන්න ඉඩකඩ තියෙද්දිම අපේ හිත নানা ආකාර මාත්‍රිකා વિશે සැලසුම් හදනවා. ඒක හරියන්නේ සීල ශික්ෂා සමාධි ශික්ෂා දෙක හරි ගියායට. යම් ප්‍රමාණයක සමාධිය ගන්න දන්නවා. ගත්තට මොකද හිත එක පාරට ඇදලා යනවා. දන්නේම නැතුව මේ වගේ විතක්යක් දිගේ. අන්නේ බව තමයි අල්ලා ගන්න පුළුවන් වුණොත් මේක මේ මූලික මට්ටමේ වීතික්‍රම භූමිය කෙලෙසයක් නෙවෙයි. මේක මේ පරිඋත්ථාන භූමියේ ඉක්මවල ගියාට පස්සේ හීන වලින් ඇඟ ඇතුළට රිංගන ක්ලේශයක්. ඒකේ එන්නේ මගේ ප්‍රියමනාපය පිළිබඳව අහිතක් කරන අයට මම මොකද කරන්නේ? ඉතින් මේක පේන තියෙන ಜಾති වාත්සල්‍ය කියලා. එහෙම නැත්නම් ආගමක පිළිබඳ හැඟීම කියලා. එහෙම නැත්නම් මේ යුතුයකම් කියලා. වගකීම් කියලා. ඉතින් මේගොල්ලෝ හරි මනාපෙන් මේක උතුන්නක් වගේ දාගන්න. මට ಜಾති වාත්සල්‍ය තියෙනවා. මට ආගම ගැන හැඟීමක් තියෙනවා. මට අපේ අය ගොඩ දාන්න ඕනකමක් තියෙනවා කියලා ප්‍රශ්නයක් නෑ ඒකේ දෝෂයක් නෑ මොකද්ද නමුත් මොකද්ද තමයි තියෙන සුදුසුකම ඒ සියල්ලම දක්නා වූ දන්නා වූ සරුවච්චන් වහන්සේ කියනවා නම් මේක උපක්ලේශයක් කියලා මේක වංචනික ධර්මයක් කියලා මේක ෂට දෙයක් කියලා මේක චපල ගතියක් කියලා Tamande මේ වෙලාවේ කරන්න තියෙන සරල දෙය පැත්තක දාලා මේ කොහෙදෝ වැඩකට හිත යනවා හැබැයි බුදුජානසතින් කියවෙනවා එහෙම හිත ගියාට ඒ හිත යන පුද්ගලයාකට වගකිය යුතු නැහැ. ඒක ඇබ්බැහියට කෙරෙන්නේ. මේ කවුරු හරි අවශ්‍යලා තියෙනවා. දේශපාලනච්චෙක් හරි පවුලේ කවුරු හරි ඇවිල්ලා අවශ්‍යනවා. ඉතින් ඊට පස්සේ ආගේ අර මූලික කෙලෙස් නැති වෙච්ච ගම හිත මේ කාවට පස්සේ ආ දන්නේ සලුවක සාදාලා නැගිටලා ගිහිල්ලා මොකද්ද කොන්තරත් එකට ගිහිල්ලා. මෙන්න මේක Tamanට අහු වුණොත් අල්ලා ගන්නවා කියන එක පුංචි වැඩක් නන් නෙවෙයි. භවනා කරනකොට අපි දන්නේ ඉඳපු ගමන් අපි නැගිටලා යනවා. දන්නේම නැහැ මොකද උනේ කියලා. මේ ගිහිල්ලා පස්සේ බලනකොට තියෙන ඉච්ඡන වැදගත් දෙයක් නෙමෙයි ගියේ දේ ඇත්තක් නෙමෙයි කියලා. ඒකට පේන වංචනික ධර්මයකින්, ෂට ගතියකින්, මායාවී ගතියකින් කරන දෙයක්. අන්නේම අහු වුණොත් Tamange හිත චන්දූප සංහිත, මෝහූප සංහිත, දෝසූප සංහිත විතක්කකින් පැනගෙන යනවයි කියලා. බුදුන්සේ විතක්ක සංඨාන සූත්‍රයේ ක්‍රම කීපයක් දෙනවා. ඉතාමත්ම සරලයි. හැබැයි අහිංසකයි. අන්නේ වට හිත දාලා නැත්නම් ඒකට ලෑස්සලා යන්නේ කියලා. දැන් තමයි කබේ ඇවිදින්න වගේ මේ වම දකුණ වම දකුණ කියලා සක්මන් කරන කෙනෙක් ගැන හිතමු. එයාට තේරෙනවා දැන් පියවර 7-8ක් යන්න පුළුවන් කියලා. යනකොට එක පාරට ඔන්න හිත පයින්නවා. ගියාට පස්සේ තේරෙනවා හිත පිට ගිහිල්ලා කියලා. ඉතින් මේක හොඳට බලාගෙන ඉන්නකොට යාට එතන හිත පිට පණිද්දිම පණිද්දිම හොඳ නිරීක්ෂණයක් කරොත් පේනවා මගේ හිත පිටපන්නේ සද්දවලට. මගේ හිත පිටපන්නේ වේදනාවලට. මගේ හිත පිටමයිනේ හිතවිලි වලට කියලා මොකක් හරි නිතර හිත පිටපයින් කාරණාව අල්ලන්න පුළුවන්. ඒක අල්ලන්න නම් මේ පිට යෑමට ද්වේෂ කරලා බෑ. නැවත නැවත යන්න අරින්න ඕන. යන්න අරිනවා කියන්නේ වෙනවා ඒක. වෙනකොට තමයි දැනගන්න පුළුවන් මට හුඟක් එකලස කැඩෙන්නේ මෙන්න මේ වැඩේදී කියලා. ආන්න මේක දැනගත්තට පස්සේ ඒ යන දේ ද්වේෂ සහගත දෙයක් ওই විදිහට ආඝාතයක් නම් ඉස්සල්ලාම බුදුරජාණන් සඳහන් කරලා තියෙනවා අඤ්ඤ නිමිත්තං මනසිකාතබ්බක්. නිතරම මේ හිත යන බල්ලෙක් අසුචි කණ්ඩ යන වගේ හිත යනවනම් කබරෙක් බලුකුණක් කන්න කොච්චර එපයි කිව්වත් යන වගේ හිත යනවනම් ඒ කුණ වෙනුවට අසුචි වෙනුවට වෙන නිමිත්තකට හිත දාන්නේ කියලා කියනවා. ඉස්සල්ලාම තමයි දැනගන්න ඕනේ මගේ හිත ස්වභාවයෙන් මිටි තනින් වතුර බහැලා යනවා වගේ නිතරම හිත පිට යන තැන අල්ලන්න ඕනේ. ඒක වෙන කෙනෙකුට කරන්න බෑ. ඒක මේ කමඨාන සුද්ධ වෙච්ච නැති කෙනාට කරන්නත් බෑ. ඒක පිළිබඳ ද්වේෂයෙන් කරන්නත් බෑ. අපි භාවනා කරන කෙනාට විතරයි මේක අහුවෙන්නේ. දන් දෙන කෙනාට මේක අහුවෙන්නේ නැහැ. සිල් රකින්න කෙනාට මේක අහුවෙන්නේ නැහැ. අන්‍යාගමිකයට මේක අහුවෙන්නේ මේ මමයා කවුද කියලා දැනගන්න කැමති කෙනාට. මගේ හිත පිරිසුදු තැනක තිබ්බහම දුවන්නේ කොහටද කියලා. දැන් අපි පොඩියෙකුට ඉඳුල් කට ගන්න දවසේ අර මනාප දේවල් ගොඩාක් වටේ තියලා පොඩි එකා මැදින් තියෙනවනේ. තිබ්බහම පොඩි එකා මොකද්ද ගන්න කියන එකෙන් අපි කියනවනේ මේක බත් කනවා නේක පෙරේතේ. සහයම් පෙට්ටියක් අල්ලන්න ගියක චිත්‍රාන්දින එකේ. කවක කකට පෙට්ටිය ගත්තොත් ඒක ගණන්කාරයක. වේදනාවද නැද්ද කියන්න දන්නේ නැහැ. නමුත් පොඩි කාට මේ වගේ ආස දේවල් ගොඩාක් මැද තිබ්බ ගමන් ඒක ඌට කියලා දෙන්නේ නැහැ නේ අම්මලා තාත්තලා. කියලා දෙන්නේ නැති එකනේ මේ ඉඳුල් කට ගන්නවා කියන්නේ. ඌ ටක් ගාලා යනවනේ. අන්නේ වගේ හිතට දෙන්න අවස්ථාවල් ලක්ෂයක් හමාරක්. කොහටද යන්නේ කියලා බලන්න. යන්නකොට තමයි තේරෙනවා නම් යන්නෙම මේ ද්වේෂ අරමුණකට කියලා. ওই සද්ද ඇහෙනවා කියලා කියන්නේ සද්දෝට ද්වේෂයක් තියෙනවා. වේදනාව වලට යනවා කියලා කියන්නේ වේදනාවට ද්වේෂයක් තියෙනවා. හිතවිලි වලට යනකොට නම් මනහපැකට වෙන්න පුළුවන්. මේකේ ද්වේෂානුකූලට යනවා නම් වෙන නිමිත්තක් ඒ වෙනුවට අඤ්ඤන් නිමිත්තක් මනස්කරෝති කියලා තියෙනවා. එයා දැනගෙන ඉන්න ඕනේ මගේ ස්වභාවය මේමයි. පිට පණිනවා. ඒක මේ ආත්ම දෝෂයක් නෙමෙයි. ඒක මේ ඇබ්බැහියක්. ඒක සංසාරගත දෙයක්. ඒකට මේ මට දැන්න සාප කරලා වැඩක් නැහැ. කාන්දම් කෑල්ලක් උතුරට තමයි හැරෙන්නේ. ඒක ඉතින් ආ කාන්දම් කෑල්ලකට නතර කරන්න බෑනේ ඒක. හැරෙන්නේ දිශාවට කියලා අන්නේ දිශාව අල්ලගෙන දන්නවනම් මේක ද්වේෂ සහගත අරමුණක් කියලා ඒ ආඝාතේ පටිවිණය කරන්න අඤ්ඤන්න මිත්තම් මනසිකරෝති කියලා තියෙනවා බුදුරජාණන් වහන්සේ ඒකට කියනවා මේ ලී උපකරණවල කකුල් විත්තම් වද්දනකොට ඉලක් වෙදලා ලී යණයක් තමයි ගහන්නේ. ඒ ලී යණේ දිරලා නම් වඩුව කරන්නේ එතෙන්නම හයිය ලියන ඇතිලා ගහපුවාම අර පරණ ලියනේ තල් වෙලා ගිහිල්ලා අලුත් ලියනේ ඇවිල්ලා එතෙන්ට හිර වෙනවනේ. අන්නේ උපමාව දෙනවා මේ හිත කුණු වෙච්ච. ඒ අරමුණටම අදිනවනම් ඒකට හොඳ හයිය ලියනක් තියලා ගහපුවාම පරණ එක තල් වෙලා මේක ගිහිල්ලා එතන හිර වෙනවා. ඒක නිසා ඒ දේ කරන්න නම් යෝගාවචරය දැනගෙන තියෙන්න ඕනේ මගේ හිත නිතරම ද්වේෂ කරන්නේ හැප්පෙන්නේ ගැටෙන්නේ මොන වගේ දෙයකද කියලා. ඒ ගැටෙන්නේ ඉස්සෙල්ලා හිත මධ්‍යස්ත වෙනවා. මධ්‍යස්ත තිබ්බට පස්සේ අර පොඩි එකා ඉඳුල් කට ගන්න වෙලාව වගේ අදින තැනක් තියෙනවා අපට. අපි ස්වභාවයෙන් ඇදෙන තැනක් තියෙනවා. මේක ඇත්තටම ඒ කෙනාගේ පෞරුෂත්ව ලක්ෂණය පෙන්නනවා. ඒ කෙනාගේ රුචි අරුචිකම පෙන්නනවා. කර්ම ශක්තිය පෙන්නනවා. ඇබ්බැහිය පෙන්නනවා. ඒ නිසා අපි ඔක්කොම ඉන්නේ බීලා. අපි ඔක්කොම ඉන්නේ මදයට ප්‍රමාදයට ලක් වෙලා. බොන මිනිස්සු විතරක් නෙවෙයි. සූදුවන්තෝ විතරක් නෙවෙයි. ස්ත්‍රී ධූර්තය විතරක් නෙවෙයි අපි ළඟ තියෙන අන්තු ගතියක්. ධූර්තයක් තියෙනවා. ඒකට අදින ගතියක් තියෙනවා. ඒක කේන්දරයට අහුවෙන්නේ නැහැ. එක්ස්රේ කෙරුවට අහුවෙන්නේ නැහැ. ඔපරේෂන් කරලා අයින් කරන්න බෑ. ඉන්ජෙක්ෂන් එකක් ගාලා අයින් කරන්න බෑ. මේ යන දිහා බලන්න මේක යන්නේ කෙහෙල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා. ඉතින් මේ වෙනුවෙන් මේ කරන භාවනාවට කියන්නේ තමන් පිළිබඳ ස්වයං විවේචනාත්මකව භාවනාවක් යනවා. ඉස්සෙල්ලා හිත පිරිසුදු කරලා තියලා මධ්‍යස්ථ අරමුණක තියලා පණිය තැන අල්ලනවා. අල්ලන්නේ ආඝාතයක් නම් අඤ්ඤන් නිමිත්තක් මනසිකරෝති අඤ්ඤන් නිමිත්තක් මනසිකරණය කළා දන්නවනම් ඒ කියන්නේ අර පරණ ලියනේ අයින් කරලා එතෙන්නම තියලා අලුත් ලියනකින් ගහපුවම අර ලී බහන්නේ කකුල හෙල්ලෙන කකුල එහෙම සනීප වෙනවා. ඉතින් මේකත් බුදුජානන්සේ දෙනවා ඒ ක්‍රම වලින් පළවෙනි එක තමයි Taman දැනගෙන ඉන්න ඕනේ මගේ හිත මෙතෙන් යනවනම් ඒක වළක්වන්න වෙන එකක් ලෑස්ති කරගෙන ඉන්න ඕනේ වෙලාවේ. එහෙම නොවුනොත් අර ඇබ්බැහියට ඒක අනේක දිගටම යනවා. ඊට පස්සේ කියනවා යම් හේයකින් Taman වෙන නිමිත්තක් දුන්න ඒතියෙදි සිත අරකටම අදිනවා. අර කුණටම අදිනවා. අරකත් එක්කම ආඝාතයක් තියෙනවා. ඒකත් එක්ක ප්‍රතිබද්ධ තරහක් දෙනවා නම් ආදීනව සලකන්න කියලා. මේ පරණ වෙච්ච කර්මයක් ගෙවෙන වෙලාවේ දැන් අලුතෙන් කර්ම රැස් වෙන්න ඉඩ තියෙනවා. කරලා නෙවෙයි ඒ ආඝාත දනකවන ද්වේෂ දනවන දේ කැමැති වීමෙන් ඒ නිසා මම අකිරියෙන් අකුසල් රැස් කර ගන්නවා මේකට කියන්නේ අකුසල් සමාදානයි කිය. වැරද්දකට හිත යන්නයි. ඒ නිසා ආදීනව පබ්බේද සඳහන් කරනවා මේක සලකලා මෙතෙන්ද ගියොත් වෙන්නේ ඇඟට නොදැන අකුසල් සිද්ධ වෙන්නේ. ඒ වෙලාවේ මේ සතෙක් මරනකොට නම් ලේ ගෑවිලා සතා අල්ලගෙන පොර කාලා බෙල්ල කපනවා තේරෙනවනේ. මෙතන එහෙම එකක් තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් හොරකමක් කරනකොට බයි බයි ගිහිල්ලා අන්සතු දෙයක් හොරකම් කරනවා තේරෙනවනේ. කාම මිත්‍යාචාරයක් කරනවා නම් ඒක සඳහා විශාල ව්‍යාපාරයක් කරන්න බෑ. දැන් මෙතන ව්‍යාපාර මොකුත් නැහැ. ඉබේම හිත ද්වේෂයකට යනවා. අන්නේ ද්වේෂයට යෑම නිසා සතෙක් මරන්න ආසේ අපසල් සිද්ධ වෙනවා. හොරකමක් කරන්න ආසේ අපසල් සිද්ධ වෙනවා. පුළුවන් ද මේක ආදීනව සැලකීමෙන්. එහෙම නැත්නම් ඒකට ලැබෙන වැරදි නපුරු ප්‍රතිඵල සලකලා අපහු ගන්න කියන. ඒක නිකන් සදාචාරවාදයට වගේ යන්නේ එකක්. මේකෙනුත් සමහරලාට හිත මධ්‍යස්ථ අරමුණක පවත් ගන්න පුළුවන් මේ කියලා. එහෙම නැත්නම් අසත්‍ය අමනසිකාර කියලා කියන අරක නොදකින්නම වැරදි දේ, වැරදි තරහට යන, द्वේෂය යන දේ නොදකින්ද හරියට නපුරු දෙයක් දැකපුවාම ඇස් දෙක වහ ගන්නවා වගේ, බෙල්ල පැත්තකට හරවන්නා වගේ අසත්‍ය සහ අමනසිකාරය යොදවන්න කියන. මෙතන බුදුරජාණන්සේ මේ සතිය අනිත් පැත්ත ප්‍රයෝජන ගන්න හැටි තේරුම් කළා. යම් දෙයකට හිත ස්වභාවයෙන් ඇදලා යනවනම් ඒක වැරදි දෙයක් නම් ඒකට අසතිය යොදවන්නේ. සතිය නෙවෙයි. සතිය කියන්නේ අරමුණ හිත යොමු කරන එක නොස යොමු නොකිරීම අමනසිකාරය යොදවන්නේ. ඒක හරියට මේ බලන්න බැරි තරම් නපුරු දෙයක් එනවනම් අපි ඇද්දක වහ ගන්නවා වගේ. ඒ මෙතන ටෙලිවිෂන් එකේ හුද්දම නැති දෙයක් පෙන්නනවනම් අපි ටෙලිවිෂන් එක ඕෆ් කරලා දානවා. පවුලේ කට්ටියත් ඔක්කොම ඉඳන්දී බොහෝම කැත දෙයක් පෙන්නනවා. එහෙම නැත්නම් තදවල මිනිමෙරුම් දේවල් පෙන්වන ටෙලිවිෂන් එක ඕෆ් කරලා දානවා. ඒ වගේ ඇස පියා ගන්නවාසේ අසත්‍ය අමනිසකාරය යොදවන්න පුළුවන්. ඉතින් ඒක භාවනා කරන කෙනා කරන්නේ අර නපුරු දෙයට යනවා වෙනුවට තමන්ගේ පුරුදු මූල කර්මස්ථානෙ හිත දාන්න. ඒකට ඉස්සලා දැනගන්න ඕනේ දැන් ඉන්නේ නපුරක කියලා. දැන් ඉන්නේ ගෝචර රාජ්‍යත් භූමියේ නෙවෙයි හිත ගිහිල්ලා තියෙන්නේ නපුරු තැන. ඊට පස්සේ එතනදී කලබල වෙන්නේ නැතුව මට නැවත බැරිද හිතපු අරමුණට මූල කර්මස්ථානෙට නික්ලේශී තැනට එන්න ගිය. ඉතින් අරක අමතක නොකර මෙතෙන් එන්න බෑ. ඒ නිසා ඒක අමතක කිරීමේ සති කියලා කියනකොට මතක් කිරීම කියලා කියවෙන්නේ. අසති කියලා ඒක මතක් කරන්නේ දෝ තමන් ඉන්න අරමුණට එන්න යෝගාවචරයක් නෙවෙයි නං කර්මස්ථානයක් හිතට හඳුලා දීලා නැත්තම් ඉතින් යාට දන්නේ නරක තැනින් ගෙනත් යන්න ඕන තැන දන්නේ නැහැ. යෝගාවචරය කියන්නේ යා දන්නව කලබලයක් වුණොත් හිත තියන්න ඕනේ මෙතනයි ඉතින් ඒක නිසා මෙහි ආවට පස්සේ ඕනම යෝගාවචරයට අපි කියනවා වාඩි වෙලා ඉන්නකොට හිත තියන්න ඕනේ ඉඳගෙන ඉන්න ඉරියව්වට. හිත පිට ගියා නම් ඉඳගෙන ඉන්න ඉරියව්වට ගේන්න. ඒක වැඩිපුර විස්තරයක් වගේ. අතිරේක ලාභයක් වශයෙන් ඉඳගෙන ඉන්නකොට හුස්ම ගන්නවා, හෙලනවා, පිම්බෙනවා, හැකිලෙනවා, ඉඳගෙන ඉන්න හැප්පෙන දන වැටෙහෙවි. එතකොට යෝගාවචරය කලකොල වෙන්න නරකයි. ඉඳගෙන ඉන්නවා නම් කලබලයකදී, අමලියකදී කොහෙද හිත ගෙනත් යන්න ඕනේ කියලා. දැන් සාමාන්‍යයෙන් ගිනි බිය තියෙන හැම තැනකම ආයතනක තියෙනවා ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එක කියලා එකක්. හදිස්සිය ගින්නක් આવොත් යන්න ඕන කොහෙද කියලා. ඒක සාමාන්‍යයෙන් ටී ෆැක්ටරිස් වල ෆයර් ඩ්‍රිල් එක කරනවා. හදිස්සියක් වුණොත් තියෙන බඩු එහෙම තියන්න පණින්න ගිහිල්ලා ඒ රසින් තැන රසින් ගියා. එහෙම තැනක් නැත්තම් ඔක්කොම කලබල වෙනවනේ. ගිනි ගන්න කොහෙද යන්නේ දන්නේ නැහැ. නිසා ගිනි ගන්න තැන තියෙනවා. බෝඩ් එකක් තියෙනවා. Assembly ground. යෝගාවචරයට ඇසිබල් ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. ඒක තමයි කර්මස්ථාන කියන්නේ. කලබලයකදී හිත අනතුරුදායක අනදර තැනකට ගියා නම් දන්නවනම් අපවගෙනත් යා. ඒ කර්මස්ථාන කියන්නේ ඒකටම තමයි. එහෙනම් දැන් නිමිත්ත කියන්නේ ඒකටම තමයි. ඒකෙන් කාට හරි සැකයක් තියෙනවනම් මේ ඉඳගෙන ඉන්නකොට කලබලයකදී හිත තියන්න ඕන කොහෙද කියලා කරුණාකරලා ඒක අහගන්න මේ වැඩමුළු වෙලාවේදී. සක්මන් කරන වෙලාවේදී හිත පිට ගියාට පස්සේ පිට ගිය හිත ගිනත් තියන්න ඕන තැන දන්නේ නැත්නම් ඒක හොඳට සුද්ධ කරලා අහගන්න. බත් කන වෙලාවේදී හිත පිට ගියොත් කොහෙද හිත තියන්න ඕන කියලා හොඳට සුද්ධ කරලා අහගන්න ඒක. දත්ම දින වෙලාවේදී නාන වෙලාවේදී කන බොන වෙලාවේදී අත නමන දිගාරන වෙලාවේදී ඉස්සරහපස්ස බලන වෙලාවේදී හිත පිට යන්න පුළුවන්. පිට ගියොත් ආරක්ෂක භූමිය කොහෙද කියලා දන්නේ නැත්නම් අසරණයි අනාතයි. එයාට සාසනික සම්පත්තිය ලැබිලා නැහැ. ඒක දන්නවනම් මොන කලබලයක් වුණත් මම හිත තියන්න මෙතනයි කියලා. මේ දිග ලයිස්තු වෙනුවට එකක් කියනවනම් Taman ඉන්නේ ඉරියව්වට හිත ගන්න. ඉඳගෙන ඉන්න ඉරියව්ව හෝ ඇවිදින ඉරියව්ව හෝ කනබොන ඉරියව්ව හෝ මොනවා හෝ ඉරියව්ව කියලා කියන්නේ අපිට විශාල ക്ഷേම භූමියක්. කරන්න බැරි මොකද අපි අපේ කයට වෛර කරනවා. ඉරියව්වට වෛර කරනවා. එකේ කුටුවක්වත් එකේ කුටුවක්වත් පහසුවෙන් ඉඳගෙන ඉන්න තේරෙන්නේ නැහැ. ඉඳගන්නේ රුවිතටමයි අර ඉලව් වලිගේ තියෙන නිසා උන්ට බැලන්ස් එකට වාඩි වෙන්න බෑනේ. ඌ වලිගේ පැත්ත කරලා වාඩි වෙන නිසා ඉඳගෙන ඉන්න කෙනෙක් දැක්කොත් හැම වෙලාවෙම ඇදටනේ වාඩි වෙන්නේ. පට්ටලියකට වාඩි වියක් ඒක උටක්වත්. ඇවිදිනකොට බීපු මිනිස්සු වගේ තමයි. එක්කෙනෙක්වත් මේ ඉදිරියට යන ගතියක් නැහැ. ඉතින් ඒක අපි සාමාන්‍ය දෝෂයකට දකින්නේ නැහැ. මොකද සරුවත්‍යංශේ පාරමිතා බල පූරිත නිසා සුපතිට්ඨිත පාද තියෙනවා. කද්දාකල් ලෙසන්නේ. ඉඳගත්තා නම් ඉඳගත්තේ පිරමීඩයක් තිබ්බා වගේ. චෛත්‍යයක් තිබ්බා වගේ. ආයි හෙල්ලුම් බෙල්ලුම් නැහැ. يعني හිත හෙල්ලෙන්නේ නැත්නම් ඉන්න ඉරියව්ව පටලයි. හිත හෙල්ලෙනවා නම් ඉරියව්වක ඉන්න බෑ. දුන්නත් පටලයකට වාඩි වෙන් කියලා වලිගේ ගසා දානවා. එහෙම කරලා තමයි වාඩි වෙන්නේ. රිලව්වා. ඉතින් ඒ නිසා පටලයට වාඩි වෙන්න දන්න කෙනා ටිකක් කළා ඉන්න පුළුවන්නේ. ඉතිකලේ පටලයට මෛත්‍රී කරනවා කියන එක පටලයට හිත යොදනවා කියන එක පටලයට සතිය යොදනයි කියන එක තමන්ගේ දෙයේ තියෙන මෛත්‍රියක් මෙතන කතා කරන්නේ. ඉඳ ගන්නවත් බැරි නම් ඇවිදින්නවත් බැරි නම් මොන දෙයක්වත් ඒ විවේකයක් නැත්තම් ගිනි අඟුරක් අතින් අතට මාරු කරන්න වගේ ධන එක තමයි වෙන්නේ. ඒ නිසා මේ අසත්‍ය අමනසිකාරය යොදන වෙලාවට ආඝාත පිටිවිදේ දෙන අරමුණ දැක්කට පස්සේ මෙතනයි ගෙනත් යන්නේ. ඒකට බුදුන්ති ඛේමේ කියන වචනේ පාවිච්චි කරනවා. අශෝකං විරජං ඛේමං ඒතම් මංගල මුත්තම. ශෝක නොකරන තැන රජස් නැති තැන ඛේම භූමිය. අතන ආඝාත දනවලදී මේ ඛේමේ මේ ക്ഷേමයේ කියලා කියන්නේ තමන්ගේ ඉරියව්ව. හැම වෙලාවෙම පහසුවෙන් සැහැල්ලුව ඉඳගෙන ඉන්න පුළුවන් නම් හිටගෙන ඉන්න පුළුවන් නම් ඇවිදිනකොට යනකොට එනකොට කනකොට බොනකොට. ඉතින් තමයි තේරෙන පටන් ගන්න ඕක තමයි එතන එතන නිවන කියන්නේ. මට අර වැඩේ කරන්න තියෙනවා මේ වැඩේ කරන්න තියෙනවායි කියලා ඉරියව්ව ගැන තැකීමක් නැතුව කරන්න ගියොත් තමයි අදිශි අතුරු සිද්ධ වෙන්නේ ලෙඩ රෝගෙ ඉන්නේ. දැන් කොයි දේ කෙරුවත් අන්න මේ කරන දෙයට එරියවට හිත යොදලා කරන අනතුරු නැති වෙන්නේ නැහැ. දරුවචන් ආංශකත් ලෙඩ 12ක් ඇවිල්ලා තියෙනවා බුදු වුණාට පස්සේ. අඩු වෙන්න පටන් අරගන්නවා. ඒක නිසා තමන්ගේ ക്ഷേම භූමිය දන්නවනම් ඒ කියන්නේ අසත්‍ය අමනිෂකාරය කියන එක දැනගෙන ගෙනලා තියන්න ඕනේ තැන දන්නවනම් ඒක අම්මට බෑ දරුවා වෙනුවෙන් කරන්න. දරුවට බෑ අම්මා වෙනුවෙන් කරන්න. අම්මා අම්මගේ වැඩේ කරගන්න ඕනේ. දරුවා දරුවාගේ වැඩේ කරගන්න. ඒ සේදක සූත්‍රයේ සඳහන් කරනවා. ඒ සරුවඥාන්සේ පිරිසක් එක්ක යනකොට සර්කස් කරන දෙන්නේ ගුරුන්නාන්සේ ගෝලයයි ගුරුන්නාන්සේ ගෝලයට කියනවා මම මගේ උරිස උඩ මං උණ බම්බුවක් බැලන්ස් කරනවා උඹ උණ බම්බුව දිගේ නැගලා ඒක උඩ සමබර කරන්න. ඒකට මිනිස්සු දැකලා ප්‍රසාද වෙලා අපිට සල්ලි දෙයි. ඒකල කියනවා මම උඹේ බැලන්ස් එක බලන්නම් උඹ නගිනකොට උඹ පුළුවන් තරම් මගේ උරිස්සට බර වෙන්නේ නැති විදිහට මගේ බැලන්ස් එක බලපන්. ගුරුන්නා ගෝලයා කියනවා සෑ සර්ගේ බැලන්ස් එක සර් බලා ගන්න මගේ බැලන්ස් එක මම බලා ගන්නම් කියලා. බුදුරජාණන්සේ පැත්තට ගිහලා සංගේ නතර කරලා අහනවා ගුරුආද හරි ගෝලයාද හරි කියලා. ගුරුන්නාන්ද කියනවා මම ඔබේ බැලන්ස් එක බලන්නම් සමබර භාවයේ මම ඔබ මගේ එක බලාගෙන හිමීට නැගපන් කියලා. ගෝලයා කියනවා නෑ ගුරුන්නාන්දගේ ගුරුන්නාන්දේ බලා ගන්න මගේ එක මම බලා ගන්නම් කියලා. පවුල් කනකොට අර ගුරුන්නාන්දගේ වැඩිමනේ ඔයගොල්ලෝ කරන්න හදන්නේ. ගුරාගේ වැඩේ කරන්න ගියාම දෙකම අප්සෙට්. ඒ දරුවන්ට දුන්නා බැලන්ස් එක බලාගෙන කියලා උන් බැලන්ස් එක බලනවා. අම්මලා තාත්තලා කිරි ගහන්න ගියාම උන්ටත් ඉම්බැලන්ස් තමයි. ඉතින් ඒක නිසා දරුවෝ අනිවාර්යයෙන්ම දෙමාපියන්ට වෛර කරනවා. දෙමාපියොත් අනේ මෙච්චර තනවා වඩාගෙන හදපු දරුවෝ අපිට විරුද්ධ වුණා කියලා විස්තෝප වෙනවා. ඒ නිසා එක එක්කෙනාගේ බැලන්ස් එක එක්කෙනාට දීපු ආමුදන් කියන්නේ තම තමන්ගේ යුක්තිය තමන් හොයාගන්න ඕනේ. අදිසියක් වෙච්චාම හිත කොහෙද තියෙන්න ඕන කියලා ඒ වෙලාවේ ගින්න ආවට පස්සේ ඇසෙම්බලි කවුන්ට් කරන්න යන්න එපා. ඊට කලින් දැනගෙන ඉන්න කොයි වෙලාවෙත් ගින්නක් එන්න පුළුවන්. කොහෙද හිත තියන්නේ කියලා. එතකොට මේ අසත්‍ය අමනසිකාරය තියෙනවනම් අපිට තේනේවි මේ ගත්ත අරමුණ ආනපන ගන්නකෝ. පිම්බීම හැකිලිම ගන්නකෝ. වම දඟන කීක කවදාකවත් ආඝාත දනවන අරමුණක් නෙවෙයි. ඒක මධ්‍යස්ථ අරමුණ. ඒක මනාප දනවන අරමුණකුත් නෙවෙයි. ඡන්දයක් ඇති වෙන්නේත් නැහැ. එතකොට මේ ගත්ත මධ්‍යස්ථ අරමුණ රාගය ඇති වෙලාටත් උදව් කරනවා, ද්වේෂය ඇති වෙලාටත් උදව් කරනවා. ඒක මධ්‍යස්ථයි. හැබැයි හැබැයි මූල කර්මස්ථානේ නීරසයි. මූල කර්මස්ථානේ මධ්‍යස්ථයි උපේක්ෂයි ඒක නිසා හිත කැමැති අර රස රස රසමසෝලු හැණයන් ඒ රසමසෝලු යන්නේම ද්වේෂයට එහෙම නැත්නම් ඡන්දෙට ආසාවට ඉතින් ඒ දෙක වෙනුවට මේ රස රස හොයාගෙන යනවා වෙනුවට මේ මධ්‍යස්ථ අරමුණේ හිත තියන්න මොන මිනිහට කිව්වත් කරන්නේත් නැහැ මොන ගෑනිට කිව්වත් කරන්නේ ඒගොල්ලෝ හිතන මේ මධ්‍යස්ථ අරමුණේට හොඳ හොඳ තියෙන එක තියෙද්දි මොකටද අයියා මේ මෙච්චර හම්බ වෙච්ච වෙලාවේ රස විඳින්න නැතුව ඇයි මධ්‍යස්ත වෙන්නේ කියලා. නමුත් ඒ රස රස දේවල් කන්න කියලා බෙල්ල කඩාගත්තට පස්සේ, තල්ල කඩාගත්තට පස්සේ තමයි තේරෙන්නේ මේ මධ්‍ය ප්‍රතිපදාවේ ගියා නම් ඔය උඩපණින්න වෙන්නේ නැහැ, පස බිම ඇනින්නෙත් නැහැ. ඒක තේරුම් කරලා දෙන්න බෑ. ඔක්කොටම ඕනේ අනික් එක්කනට ඉස්සෙල්ලා ගිහිලා පොට්ටි කඩාන කන්න. ඒ වෙනුවට භවනා කරන කෙනාට මේ ආඝාතපටි විනේ දන්නවනම් ආඝාතයක් එනකොට මධ්‍යස්ථ අරමුණ නිතරම පනවලා තියෙන්න ඕනේ හරියට ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එක වගේ හදිසියකදී එතෙන් එන්න. ඒ බව දන්නවනම් මම කියනවා ඒක තමයි සාසනික සම්පත්තිය ඒ බව දන්නේ නැත්නම් කරුණාකරලා ඒක සුද්ධ කරලා අහගන්න. හදිසියේ මේ මේ අහවල් වෙලාවේ හිත පිට ගියොත් කොහෙද හිත ගෙනලා නැත කරන්න. ඒක පිළිබඳ අසත්‍යමනිස කාර්ය දාන්න කොහෙද දාන්න ඕනේ කියලා. ඒක දැනගන්න ඉච්චර ලොකු උපාධිය අවශ්‍ය නැහැ. මුළු ත්‍රිපිටකයම කටපාඩම් කරන්න ඕනෙත් නැහැ. උපසම්පද වෙන්න ඕනෙත් නැහැ. පැවිදි වෙන්න ඕනෙත් නැහැ. ඕනම මානවයෙකුට තියෙනවා. ඒ නිසා මේ උපදේශේ සිංහල බෞද්ධයන් විතරක් දෙන එකක් නෙවෙයි. ඕනම කෙනෙකුට කියන්න බලන්න උඹට අත්ත කුසලයේ තියෙනවනම් තමන්ගේ අර්ථ සිද්ධිය සලකනවා නම් කලබල වෙන එක ඕන වෙලාවක වෙන්න පුළුවන්. කලබල වෙච්චාම කොහෙද ගෙනලා හිත තියන්නේ? අන්න ඒක දන්නවනම් ඒක ආඝාත ප්‍රතිපිනයක් වෙනවා. විතක්ක సంతානයක් වෙනවා. එහි මේ දුවන හිත ඇවිල්ලා එක තැනක පట్టල වෙනවා. ඉතින් මේකට තපස කියලාත් කියනවා. ඒකෝදි භාවය කියලාත් කියනවා. ඒකාග්‍ර භාවය කියලාත් කියනවා. බෑ ඒකෝදි භාවය ඒකාග්‍ර භාවය වෙන්නේ නැහැ. දුවන පයින් හිතට ටික වේලාවක් ඒ නික්ලේශී අරමුණේ ඉන්න පුරුදු වෙනකොට ඉබේම ওই බලාපොරොත්තු වෙනා වූ සමතය බලාපොරොත්තු වෙනා වූ සමාධිය බලාපොරොත්තු වෙනව ඒකාදි භාවය ඒකෝදි භාවය ලැබෙන හැබැයි ලැබෙන එකේ ආනිසංසය එතනම තේරෙන්න ඕනේ මේ ද්වේෂයට යන්න යන හිතකුයි මම මේ ගෙනත් තිබ්බේ මේ රාගයට යන්න හදන හිතකුයි මම මේ ගෙනත් තිබෙන නිසා ඒ යන්න හදන හරි විචිත්‍රයි හරි රසවත් හැබැයි අනතුරුදායකයි දැන් මේ ගෙනත් තිබ්බ අරමුණ මධ්‍යස්ථයි නීරසයි ඒක නිසා මධ්‍යම ප්‍රතිපදාවට යන කෙනා අනිවාර්යයෙන් භාවනා කරන යනකොට මේ කම්මැලි හිතෙනවා, නීරස වෙනවා, බය හිතෙනවා, ඒකාකාරී බවටපත් වෙනවා කියන දේ නිතර අත්දකින්න පටන් ගන්නවා. ඒක කමඨාන් සුද්ධ කරගන්න ඕනේ. ඒ වෙනුවට මේ රාග දනවන, ද්වේෂ දනවන හිති වලට යනවද? නැත්නම් අරසකාරීව අර මධ්‍යස්ථ තැනකට එනවද කියන එක මේ විතක්ක සංධානයේදී එහෙම නැත්නම් මේ කතන්දර ගෙතීමේ ලදු ගානේ දුවන වෙනුවට විකල්පයක් වශයෙන් ගන්න. එහෙම නැත්නම් ආඝාත පටිවිදේ. අනිවාර්යයෙන්ම ද්වේෂය දනවන තැනකට යන වෙනුවට මධ්‍යස්ත විවෘත සරල තැනකට හිත ගෙනත් තියනවා කියන එක ඒක රසලෝලී ඉඳ කරන්න බෑ. එහෙම නැත්නම් මේ මේ ප්ලෙෂර් ප්‍රින්සිපල් කියලා කියන්නේ හැම වෙලාවෙම අනුන්ට වැඩිය සැප හොයන්න හතර කෙනා හැම වෙලාවෙම යන්නේ අන්ත දෙකට. මේ මැද තැනට එන්න පටන් අරගත්තා නම් මට තේරෙනවා. ඊට පස්සේ යම් මේකින් එහෙම කරන්න බැන්න විතක්ක මූල సంతානයි කියලා මේ විතක්කේ ආපු හැටි කොහොමද ඇවිල්ලා තියෙන්නේ මේක රාගේ නිසාද මගේ හිතේ පැත්තට අදින්නේ ද්වේෂේ නිසාද ඒක අදින්නේ කියලා ඒ විතක්කේ ඇති වෙන මූල දෙයට යන්නේ කියන මොකද ඒ වෙනනම් ඒ කියන්නේ සෑහෙන ඇබ්බැහි වෙච්ච දෙයක් නේ සෑහෙන කර්ම ශක්තියකින් එන දෙයක් එතකොට මුල දිහා බැලුවොත් අපිට පේනවා අපේ හිත කෙලස් තියෙන එකට ආසයි නික්ලේශී තැන්න කම්මැලි. මුළු ජීවිතේ පුරාම අපිට තියෙන්නේ රාගය දනවනනම් ද්වේෂය දකින්නනම් ආසයි. අපි චිත්‍රපටයක ෆයිට් වැඩි නම් ලව් එක වැඩි නම් චිත්‍රපටි බලනවා. නිකන් චිත්‍රපටිය කවුරු හරි භාවනා කරගෙන ඉන්නවා පින්නොත් පැය තුනක් විතර වගේ ගල් ගහයි. නිසා කිසිම channel එකක් ඒව පෙන්වන්න යන පෙන්නද කවුද බලන්නේ? action pack wide screen පෙන්වනවා නම් අම්මා box office නෙවෙයි සියලු වාර්තා බිඳගෙන යනවා. මොකද ඒ තරම් කට්ටිය ආඝාතයට කැමතියි. ඒ වගේම යන චිත්‍රපට වලින් වැඩියක්ම දේවල් භීෂණේ දනවන දේවල්. ඒව මේ සුඛාන්ත නෙවෙයි. දුක්ඛාන්ත දේවල්. ওই ජෝර්ජ් රජුගේ පස්සෙන් ජෝර්ජ් රජු මරන්න ගිය වැඩිකාරයා ප්‍රසිද්ධියේ ගිලට් බෙල්ට් එකෙන් ප්ලේට් එකෙන් කපලා මැරුවා. කල්ලා තෝ කිව්ව අහවල් දාසේ මේක අහවල් ස්ටේජ් එක කපන ලෝකෙ වැඩිම ජනගහනයක තුනේ දාලු මේ බ්ලේඩ් එකෙන් ටික ටික කපලා මරනවා බලන්න ආසාව. මිනිස්සු ළඟ තියෙන මහා මුර්ග ආසාවක්. ඒක දන්නේත් නැහැ. ඒ නිසා පොඩි ළමයි හරි කැමති වෙඩි තියනවා බලන්න, ආයුධ බලන්න, හොරා පොලිස් කරන්න. ඉතින් තාත්තා ගියහොත් මොනවද ඕන කියලා මට තුවක්කුවක් ඕනේ. ගිනපු ගමන් තාත්තට තමයි එල්ල කරන්නේ. ඒ එල්ලේ ගන්නේ තාත්තගෙන් තමයි. ඉතින් තාත්තා තමයි මොන කරන්නේ මේකට දැන්? ආඝාතේ තමයි. අද තියෙන හැම සෙල්ලම් බඩුවකම තියෙන්නේ ඒ වගේ ඒ දවස්වල අපිට තිබුණේ මොනවද? අපි කුඩු ගැව්වා, චක්කුඩු පැන්නා, ලුණු පැන්නා මොකම ආඝාතයක්වත් නැහැ. දැන් තියෙන හැම සෙල්ලම් කර්මාන්තයේ චිත්‍රපටි ඔක්කොගෙම ද්වේෂය දනවනවා නම් ඒ නිසා මේ ජනමාධ්‍යයට ගෙටෙන්න දෙනවයි කියලා කියන්නේ පිළිලකාවක් පිළිලයක්. ඉතින් ළමයි පුදුම විදිහට ඒවට ඇදලා ගිහිල්ලා ඒ ළමයි තුල පුදුම ද්වේෂකින් කටයුතු කරලා මේ දන්නේ නැහැ හරි අහිංසක ළමයි. ඉතින් මේ සතිපාසලේදී පුදුමාකාර දෙයක් සිද්ධ වෙනවා. අර විදියට නපුරට ගිය ළමයෙකුට අම්මලා තාත්තලා කවදාකවත් හිතන්නේ නැහැ මේ වාඩි වෙලා වාඩි වෙලා ඉන්න තැන බලන්න කිව්වා කියපුවාම දුමාකාර විදියට ඒකට කැමතියි. අම්මලා තාත්තලා හිතන්න බෑ මේ ළමයි ගෙදර ඉඳදී කොච්චරක්වත් ටෙලිවිෂන් එකේ ඉන්නේ කම්පියුටර් එකේ ටැබ් එකේ ඉන්නේ නිව් ජර්සි ගිය වෙලාවේදී අපි නිකන් හදිසියෙ chance එකක් ඇවිල්ලා සතිපාසලක් කරා ඉතින් ඒ තාත්තා කෙනෙක් ආවා ඉතින් ළමයි ආවා සමහර ළමයි බොහොම ලස්සන ඉතින් බොහොම සාන්තව සක්මන් කරනවා සමහරු පණිනවා දඟලනවා ඊට පහුවෙන්ද මම එන දවසේ තාත්තා කෙනෙක් ඇවිල්ලා ගියා ස්වාමීන් වහන්සේ මට පොඩ්ඩක් කතා කරන්න. විශේෂ මං කොහොමද පුද්ගලිකව හම්බෙන්න බෑ. ඒක කරන්න ගියොත් මට කරන්න බෑ කියලා. මොකද මේ තාත්තා හරියට දරුවෙකුට ඕටිසම් හැදලා බොහොම දුකසේ ජීවත් වෙන කෙනෙක්. ඊට පස්සේ කොහොම මට උභාන්තයට සන්තෝෂ කතාවක් කියන්න. මට ඒත් අහන්න හිත දෙන්න. ඊට පස්සේ කොහොම හිමයි සාංශ අවුරුද්දක් විතර වෙනවා මගේ ජීවිතේ මොනම ප්‍රශ්නයක්වත් මගේ ඔළුවේ නැහැ. මම මේ දරුවන් වෙනුවෙන් කරන්න තියෙන දේ කරනවා මාත් භාවනා කරනවා බුදුමාකාර සාන්තියක් තියෙන ස්වාමීන් වහන්සේ ප්‍රශ්න ඉන්නම් කෙලවරක් නැහැ. හැබැයි මේ අවුරුද්ද පුරාම හරිම විවේකීව ගත කරනවා කිය. කියලා මම කව හරි ටික සතුටුයි. මට වැඩි බුදුහමසෝ සතුටුයි කියලා යන්න හදනකොට මට ෆොටෝ එකක් පෙන්නවා. මින්න සාන්තිය ඊයේ පුතා භාවනා කරා. ඔබ වහන්සේත් ඒක. මෙයාට ගෙදර ගියාම භාවනා කරන්න තියලක් නැති නිසා අද මහෙත් එක බොරුවක් කියලා ආවලු පැත්තට. ඇහිලා මම බලනකොට ළමයා නැතිලු. බනෝඩ ගහක් ඇද්ද කියලා භාවනා කරනවලු විනාඩි 45ක් හෙල්ලෙන්න පෙරලෙන්න නැතුව හරියටම නිකන් සමාධි පිළිමේ වගේ. ඉතින් මං කොහොම මේ ළමයින්ට මේක දෙන්නේ නැතුව කරන අපරාධය. දුන්නොත් ඌ ගෙදර ගිහිල්ලා ඒකාන්තයෙන් මේක ටෙස්ට් කරලා බලන්න. හරියටම ටැබ් එකක් දුන්නා වගේ. ඔය ඕමාන්ගේ වෙලාවේදී හදිසිය ළමයි ටිකක් හම්බෙලා අපි කරලා මං ඊට පහුවෙන් දැහුවා කී දෙනෙක් අත උස්සන්න ගෙදර ගිහිල්ලා මේ සක්මන කරලා බැලුවද කියලා. බලාපොරොත්තු වෙන්න ප්‍රතිශතයක් ඒගොල්ලෝ ගෙදර ගිහිල්ලා කරලා බලලා. මේ නිකන් එතන පොඩි ශාලාවේ ඉඩමදි නිසා ගෙදර ගිහිල්ලා සක්මන් කරලා බලලා. තාත්තලා අම්මලා කවදාකවත් හිතන්නේ මේ ටැබ් එකක් ගෙනත් දෙනවා වගේ සතිය ළමයිකට අල්ලලයි කියලා. ඒ මොකද තාත්තලා අම්මලා නරක් වෙලා ඉන්නේ. හිත නරක් වෙච්ච જાති ඒ කට්ටිය හිතන්නේ මේ සාධාරණ දෙයට ළමයි කැමති වෙයි කියලා. දෙමාපියන්ගේ හිතේ ආඝාතය තියෙන්නේ. ඒකයි මට ළමයි නැති ඉන්න මට එහෙම එකක් නැහැ. මම ඉතින් ළමයි ගාවට ගියාට පස්සේ ඔය නිකන් සක්මනක් කියලා දෙනවා. පරියන්කයක් කියලා පස්සේ මුන් නිකන් තින්ත පොන කඩදාසියට තින්ත වැටෙනවා වගේ ටක් ගාලා අල්ලනවා. අල්ලලා පහුවෙන්ද අහනකොට ඒක කියන හැටි. ඒක නිසා මේ පොඩි උඩ කුණු හරප උගන්වන්නෙම දෙමාපියෝ. එහෙම නැත්නම් ඉස්කෝලේ ටීචර්. අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වැඩ කරපු දෙකේ දැකපුවා මං ආනබු කී දෙනෙක් ළමයි අමාරු වෙලා දාලා තියෙනවා කියලා. අයියා වගේ කලුලයට ගිහිල්ලා කියලා දෙනවා නිකන් සරුවච්ච නාමවලට සරුවච්චට එහා පැත්තේ ඉඳගෙන පචන කියන හරියක් කියන්නේ පචන. ඒ දවස්වල ලෙක්චර්ස් කරනකොට කලුලැලේ ලියනකොටම මට පුදුමාකාර අපිරියාවක් එනවා. මේ කියන කුණු හරි එකක් අත අපිට වැඩන්නේ නැහැ. බටහිර ලෝකේ හොයාගත්ත දෙයක් Nobel Prize හම්බුණා කියනවා අර හම්බුණායි කියලා කියනවා. අත්ත පහක වැඩක් නෑ අපි ඉගෙන ගන්න දෙයට. ඒකේ ලෙවල පාස් වුණා කියලා සාතික දෙනවා, ඔටුනු පළන් දෙනවා. එහෙම නැත්නම් උපාධි කෝට්ටම් දෙනවා. ඒකට හොඳ එල්ලුම් ගහ දෙවන්නේ කොයිට වෙයි. බද මල් දාව මාලයක් දාලා. මල බෙර ගන්න. මොකද්ද මේ පොඩි උණ්ඩ වෙලා තියෙන්නේ? යන්නේ ආඝාතයේ බව දන්නේ යන්නේ ආඝාතයේ දිගේ තරගෙ දිගේ. පහේ පන්ති ඉඳලා තරගෙ. ඉතින් ළමයා පෙල්ලෙච්චාම අම්මා වහ කරනවා. ළමයා එච්චර ගණන් ගන්න උඩ පෙල්ලෙනවා කියන එක කිව්ව අම්මට වහ කන්න වෙලා තියෙනවා. ඉතින් මේ වගේ වැඩවලදී මේ අනුන්ගේ ජීවිතවලට අපි අත තියන්න ගිහිල්ලා මගේ පුතා වුණයි කියලා තාත්තා වුණයි කියලා දරුවෙක් උණයි කියලා, ශිෂ්‍යයෙක් උණයි කියලා, මගේ ලෙඩා උණයි කියලා, මගේ රටවැසියෙක් උණයි කියලා, මගේ ගෝලෙක් උණයි කියලා මේ කරන දේවල් වලින් පටලන පටලවිල්ල හිතා ගන්න බෑ. මං කියන්නේ 100ක් අපිට මෙහින් ගැලවිලා ඉන්න පුළුවන් කියලා. නමුත් අඩු ගානේ මේ සතිය පිහිටවන වෙලාවේ මේ ආඝාතේ නිසා අපේ හිත මේ රස රස දේවල් වලට දැදලා යන දිහා බලන්න පුළුවන් නම් තීරෙවි අපි ඇත්තටම කොච්චර අහිංසකද මේ ඇබ්බැහිය නිසා බුදු කෙනෙක් නැති නිසා පාරක් කියලා දෙන්න නැති නිසා හිත ඒකටම ඇදලා යනවා. කොයි වෙලාවකට හරි මේ යමසතිය මනසිකාරය කියලා දීලා නරක දිගට යන්න පම් වෙනකොට මේ මධ්‍යස්ථ අරමුණක් තියන්න කියලා ටික කාලයක් යනවා ඒකට. ඊට පස්සේ පිරිසුදුකමට ඒ පිවිතුරුකමට කැමති වෙන නිසා මනුස්සයාගේ හිතේ තියෙන මේ ආවේනික පිවිතුරු ගතියක් තියෙනනේ මනුස්ස හිතේ. ඒක ඒ මනුස්සයා දන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දන්නවා. බුදුජානන්සේ සඳහන් කරලා තියෙනවා පබස්සර මිදම් බික්කවේ චිත්තං ආගන්තුකේ උපක්කලිටේ වේ උපක්කලිටා. මාන්නේ මේ හැම කෙනෙකුගේම හිත හරිම අහිංසකයි. හරිම ප්‍රභාස්වරයි. කෙලස් නැහැ. ප්‍රභාස්වර හිතක් තියෙනවා. ආගන්තුක උපක්ලේශ වලින් මේ ඉන්න පරිසරයේ දෙමාපියන්ගේ ඇසුරෙන් කාගේ හරි මේ අධ්‍යාපන ක්‍රමේ නිසා මේක වටේට මලකඩ කාලා තියෙනවා. ඇසුර නිසා. ආගන්තුක උපක්ලේශ නිසා. ඉතින් බුදු කෙනෙක් ඇවිල්ලා මේක ඇතුලේ හොඳයි. ඇතුලේ දඹරත්තරන පිට කච්චල් කියලා කිව්වේ නැත්නම් හිතන්නේ කච්චල්ම තමයි කියලා. ඕනෙම කෙනෙක් Taman ගැන තියාගෙන අවතක්සේරුව. ඕනෙම කෙනෙක්. එහෙම නැත්නම් කියනවනම් අතීතයේ ජීවිතේට හැම කෙනා පශ්චාත්තාපේ ජීවත් වෙනවා. ඒ මනසට කිව්වොත් නෑ උඹ ලැබලා තියෙන බුද්ධෝත්පාද කාලයක්. උඹට හම්බෙලා තියෙන දුර්ලභ manussත්ත්ව ප්‍රතිලාභයක් මේක නම් එහෙම තමයි අල්ලපු gedire කීටනම් හරි. මට නම් තව අරක හෙනකම් මට නම් මේක පේන්නේ නෑ මේ ප්‍රතිලාභයක් කියලා. මට මේකට මේ කෑල් අඩු. හැම එකාම මැරෙන්නේ හැම එකීම මැරෙන්නේ ඌනව අතෘප්ති කරගෙන. කවදාක සන්තෝෂ වෙලා නැහැ. අපි අපේ අම්මලාට තාත්තලාට ගොඩක් වස්තු භෝග සහිතයි. ගොඩක් දැනුම සහිතයි. ඒ වුණත් උන්ලාට වැඩිය ඌනව අතෘප්ති කරව මැරෙන්නේ. ඉතින් ඒක දැන අරගෙන අපි කවදද මිනිස්සු වෙන්නේ? මිනිසෙක් වෙන්න නම් මේ පිවිතුරු හිතට පොඩ්ඩක් එන්න දෙන්න ඕන. සතියට පොඩ්ඩක් එන්න ඉඩ දෙන්න ඕන. අප්‍රමාදයට පොඩ්ඩක් එන්න ඉඩ දෙන්න ඕන. වර්තමාන මොහොතේ හිතෙන්න දුන්නාට පස්සේ ඔය කවුරුත් හිතනවට වැඩිය. ඉගෙන ගන්න උගන්නන ගියොත් ඉගෙන ගන්න කෙනා හෝ තමන් උගන්නන ගියොත් තමන් හෝ ඉතේ තියෙන පුදුමාකාර ආකර්ෂණයක් මේ කෙලෙස් නැති තැන මෙච්චර මෝහපටල බැඳලා තියෙන සංසාරේ එක චිත්තක්ෂණයක අපිට ඉන්න පුළුවන් නම් කෙලෙස් නැත්නම්ක කෙලෙස් දකින්න දකින්න අර නික්ලේශී තැන තියෙන අහිංසක නිහතමානී කැමැත්ත අතින් අපි ඔක්කොම සමානයි දෙන්නේක කිසිම වෙනසක් නැහැ අන්නේ අභීතේ කාරණා තමයි බුදු කෙනෙක් ලෝකයට ඇවිල්ලා කියන්නේ උඹලා ඔහොම උඹලා ගැන අව탁සිරු කරන හිටියට මිනිස්සයෝ ක්ෂණ සම්පත්තිය දුර්ලභ දෙය ලැබිලා තියෙන්නේ සද්ධර්ම ශ්‍රවණේ ලැබිලා තියෙන්නේ කල්යාණ මිත්‍රාසේ ලැබිලා තියෙන්නේ අවශ්‍ය නම් පැවිදි වෙන්නත් පුළුවන් මේ ඔක්කොම තියෙද්දි හැම කෙනාම ලුණු වතුර බීලා වගේ පෙළෙනවා මේක නම් චින්තනය බුදුහාම කියන කද්දාව සමාධියක් හරියන්නේ නැහැ කියලා මේකනම් චින්තනය උපක්ලේශ සහිත හිත දන්නේ නැත්නම් ඔහුට කවදාකවත් සමාධියක් හරියන්නේ නැහැ. ඊට පස්සේ සඳහන් කරලා තිනවා පබත්තර මිදම්බික්ක වෙච්චිත්තං ආගන්තුකේ උපක්ලීටි උපක්ලීටං තං සුතවතෝ අරිය ශාවකෝ ජානාති. බණහන ආදී ශ්‍රාවකයා දන්න මේ හිත මේ වෙලාවේ පිටින් කච්චල් බැඳලා තිබුණාට ඇතුලේ තියෙන දඹරත්තරණක් කිය. ඒක කියලා අපි ඒකට හැකි සංඥාව කියලා කියනවා. ඒක තමයි කර්ණිමිත සූත්‍රයේ ඉස්සල්ලාම තියෙන්නේ සක්කෝ කරණියන් අත්ත කුසලේන යන්තන් තන්තම් බඳන් අභිදමෙච්ච සක්කෝ හැකි සංඥාදී නාමේ පිට කක්ක තිබුණට කච්චල් තිබුණට ඇතුලේ මේක දඹ රත්තරන තියෙන්නේ මං කවදද මේ පිට තියෙන එක විනිවිදලා ඇතුලට යන්නේ කියනවනම් සෝ තංච සමාධි භාවනා අතීති වදා මෙයාට භාවනා හරියන මොකද එයා දන්නවා මේ පිට කක්ක තිබුණට ඇතුලට යන්න පුළුවන් කියලා උත්සාහයක්වත් කරනවා පේන එකක් විතරක් නම් උත්සාහයක්වත් කරන්නේ. දැන් අවුරුදු 50කට ඉස්සෙල්ලා හිතන්න කිසිම කෙනෙක් ලංකාවේ භාවනා කරේ නැහැ. කිසිම කෙනෙක් කරේ නැහැ. මේක හදන්න යනකොට ධම්මනිසන්ති හම්සන් කිව්වලු "ඔක් කවදාකවත් හරියන්නේ නැහැ. මේ බුද්ධ ශාසනය ඉවරයි. අපරාධේ මහත්ය සල්ලි වේදම් කරන්න කියලා." හිතනවා අවුරුදු 50කට පස්සේ අපි මේ 100ක් ඉඳගෙන භාවනා කරන්න පුළුවන් යෝගයක් එදා හිතලා තියෙනවා කියලා. 67 එදා තිබුණු තත්ත්වයන්දී මොනම කෙනෙක්වත් භාවනා කරන්න තියා ප්‍රතිඵල තියා භාවනා උගන්වන්න කෙනෙක්වත් නැහැ කියන එක තිබුණා. ඊට අවුරුදු 20 10කට ඉස්සෙල්ලා ඥානාරාම ස්වාමීන් වහන්සේ පුස්කොළ පොත් පිරිමැද මැද කළු පිරිමැද මැද හොයලා තියෙනවා. මිච්ඡර ලස්සන බුදුරජාණන්සේ අතුරු සිදු නැතුව දේශනා කරපු දෙයට මොකද උනේ කියලා. අතනින් මෙතනින් කෑලි හම්බුණාලු යම් තැනකට යන්න පුළුවන්. ඒ නිසා හරියට ඉරපානකක් බලා ඉන්නවා වගේ. බලාගෙන ඉන්නකොට තමයි බුද්ධ ජයන්තියේ බුරුමේ ස්වාමීන් වහන්සේලා වඩම්මලා මේකක් තියෙනවා භාවනා කළ හැකි ප්‍රතිඵල ගන්න පුළුවන් කියලා අර හැකි සංඥාවෙන් ගිය ගමම දැකපුවා ඒ ශාන්සිකවලු මේ නමට භාවනාවත් හරියනවා කියලා දෙන්න පුළුවන් කියලා. එයාදී මරණ අපි කොච්චර ඉදිරියේ දදින්නේ කියලා හිතන්නේ. අද අපිට මේ අලු ගසා දාලා මේ ඇතුලේ තියෙන දමරත්තන පේන්න සකස් කරලා තියෙනවා. ඒ තියේදිත් අපි කියනවා මට බය මට වෙලා නැහැ මට අර යුතුයකම් මේ යුතුයකම් කියලා ඒ කියන්නේ මේ තම අපේ කට්ටියට කරදර වෙයි කියලා අපේ කට්ටියට කරදර උණයි කියලා අපේ කට්ටියට කරදරයි කියලා තමන්ගේ භාවනා පැත්තක තියෙනවා. ඉතින් එහෙම කෙනාට බුදුහාමුදුරන්ගේ උදව් කරගන්න අමාරුයි. භාවනාවට ආපු කෙනාටත් හම්බෙච්ච කාලේ උපරිම ප්‍රයෝජන ගන්න බෑ මේ අපේ ප්‍රශ්න. ඒක කියන්නේ භව තණ්හාව කියලා. එහෙම නැත්නම් මේ යුතුයකම් වගකීම් කියලා මේ අපේ කරේ පටවලා තියෙන මොනවද? මේ සමහරව හරිය ආසයි ධූරේ බාර ගන්න. මුදෙන් කියන්නේ කර හැරපම්. කර හැරපම්. උන් කහවට ඉන්නේ ඔක්කොමල කරරපෝ කට්ටිය තමයි. හැබැයි උන්ටත් මතක නෑ දැන්. සබ්බ දුක්ඛ නිසරණ නිබ්බාන සත්‍ය කරණත්තයි කියන වද නෑ මේ දේශපාලන පිටිපස්සේ අර මන්ත්‍රීතුමා පිටිපස්සේ පිටිපස්සේ කියලා පහින්දිලා කක්ක කරගෙන ඉන්නේ. මේ ශාක්‍ය සිංහ પરම්පරාවේ අපි ඉන්නේ අපිට මොනවද තවත් හම්බ කරන්න තියෙන්නේ. ඉතින් අපිට කියලා තියෙනවා වර්තමාන මොහොතේ රණේ සියල්ල එතන තියෙනවා කියන්නේ. ඒකට අපේ ලොකු සාංශක වේග තමයි සාසන සම්පත්තිය කියන්නේ. ඉතින් ඒක දීදී අපි හෙට කරන්න බලාපොරොත්තු වෙනවා අරයට කරන්න බලාපොරොත්තු වෙනවා අතන කරන්න බලාපොරොත්තු වෙනවා කියලා කියන්නේ වර්තමාන මොහොතට ආඝාතයක් වර්තමාන මොහොතට ද්වේෂයක් ආනික හොඳට දැකගත්තොත් ඒක හොඳට දැකගත්තොත් ඒක තමන් විශ්ීම කළ යුතුයි එතකොට ඒ යම් කෙනෙකුට ඒ විදිහට අමදීනවත් දැකලා අසත්‍ය අමංසිකාරයත් කරලා ආඝාතයේ මේ විතක්කවල මූල సంతානේ හොයන්න පටන් අරගත්තොත් එනවා මේ සෑම දෙයකම මේ හිත පිට දුවන්න හේතුව ඉස්සරම විශ්ින් කරන ලද ප්‍රාර්ථනාව. මට අරක ලැබේවා මේක ලැබේවා කියලා පින් කරලා දිනනවා. ඉතින් ඒ පින් අනුව අපි අරගෙන යනවා. මේක ටිකක් මෙතනවා ටිකක් අමාරු වෙන්නේ ඉඩ තියෙනවා ගිල ගන්න. ඇඟිලි සහිතයි. මේ පින් කරලා මට අරක ලැබේවා මේක ලැබේවා කියලා කියනවා. ඉතින් ඒව ලැබෙන්න එපායි දැන්. ලැබෙන්නේ කොහොමද? හිත කඩාගෙන දුවනවා. කාල කඩාන අරක දුවනවා. කුටියා ගොරෝන හඬ ඇහිලා. ඒ කියන්නේ හිතන්නේ අපි හිතන්නේ කරදර කරන්නේ ඉස්සර කවදා හරි මම ප්‍රාර්ථනා කරලා තියෙනවා මට අරක ලැබේවා මේක ලැබේවා කියලා. ඉතින් මේ ප්‍රාර්ථනාව තමයි කරකිලා ඉන්නේ. ඒ නිසා ඒ පොල්ලට ලොකු වලන්නේ මම්මයි මේ ප්‍රාර්ථනා ඇති කරන් තියෙන කියලා දන්නවනම් වලංකාරයේ සුමානික වැඩ පොලුකාරයට වරුවයි. වලංකාරයේ සුමානික වැඩ නෙල්ලන එකයි තියෙන්නේ කොනකින්දලා තලාන තලාන ගියාම ඔබ ඕන යුතුයකමක් තිබිච්චා මේක තමයි පරම යුතුයකම ඔබ වර්තමාන මොහොත බේරගන්න. ඊට පස්සේ බැන්න අබිනිග්ගණණය කියලා තියෙනවා. දිවෙන්දී කාලා උඩුතරත දිව උඩුතොල උඩු උඩු ඇඳර තියලා තද කරගෙන උඩුතලට නෑ මම කොහොම කරොක්වත් කරන්නේ නෑ කියලා ඔය මොන යෝජනාවක් මොන ප්‍රාර්ථනාවක් මොන යුතුයකම් තිබ්බත් මේක මම කරනවා කියලා කඩාන කඩාන කඩාන එන්න පටන් අරගත්තාම මෙන්න මේකට පෞරුෂත්වය කියලා කියනවා. මේ අරයාගේ මෙයාගේ පහින් දින වැඩවල කරන්න ගිහිල්ලා කද්දාකත් කෙලවක් කරන්න වෙන්නේ. ඉතින් මේ පෞරුෂත්වයේ අද නෝන්ජල්කමක් වෙලා. අනුන්ගේ දේවල් ඉස්තුකම් කරන එක ලොකු ජයග්‍රහණයක් වෙලා ඒවට තෑගි දීලා පිසුරන්ට බලදී. ඉතින් ඔක්කොම ගඟ පහලට යද්දී ඉහළට පීනනවා කියන එක ලීසි නෑ. ලීසි නෑ නිසා හොඳට මතක තියාගන්න අපේ අවශ්‍යතාවය නැති වුණාට අපිට ඉවසන්න පුළුවන්. අපේ නෙමෙයි මගේ. අපේ එක නැති වුණොත් ඒක හරි ලැජ්ජයි අපිට. මේ පවුලයට ඔක්කොම තියෙන්න ඕනේ. සිංහල බුද්ධහම හරියටම හරියන්න ඕනේ. ಜಾති වාත්සල්‍ය තියෙන්න ඕන කියලා මුළු ඉතිහාසෙ කවදාකවත් ඕක ලැබිලා නැහැ. තන්නේ කර ඉතිහාසය කියන්නේ පචයක්. මේ දිනපු පක්ෂයේ විසිලියල නද බොරුවක්. ඉතින් උන් අපිට අන්දලා පෙන්න ඉස්සරනම් ශ්‍රී විභූතියක් තිබ්බ දැන් නැහැ කියලා. දැන් අපි මං කියනවා දී අවුරුදු 50කට වැඩි අපි ඉන්නේ ශ්‍රී විභූතිය. අවුරුදු 50ක් ගිය නිසන්නවනේ අපි අද 100ක් එකතුලා භාවනා කරනවා. ඒක උඩට වැඩි මොනවද අපිට ඕන කරන්නේ? භාවනා කරලා වැරදිච්චාම ඒ ප්‍රශ්නේ නැහැ. වැරදුනත් ප්‍රශ්නයක් නැහැ. මොකද මේ සත්ක්‍රියාවක් කරන්න. ඉතින් ඒක නිසා Taman හොඳට මතක තියාගන්න මම ගොඩ ගිහිල්ලා තමයි මට වෙන කෙනෙක් ගොඩ දාන්න පුළුවන්. ආන්නේ විදියට මේ ජීවිතයේම නිවන් දකින්නවා කියන අදහස පාගගෙන අපි මේ මෛත්‍රී බුදුහමර වෙනකන් ඉන්නවා. නැත්නම් අනික් කට්ටිය නිවන් දකින්න හදනවා කියනක හොඳයි. ඒ වගේම බයිලා කියලා තමයි කියන්නේ. බන කියලා කියන්න බෑ. අද එහෙන හරියක් ඇහෙන තියෙන්නේ බයිලා තමයි. මේ කට්ටිය කොට දාන්න තෑ එහෙම සැරසිලා ඉන්නවා. කොර කොරයක්කු තමයි ඉව කරන්නේ. කිලින් යන්න බැරි කට්ටිය මේ අනික් කට්ටියගේ ආධාර උපකාරය උද ආධාර උපකාරය කරන අනුතු උදව් කරනවා කියලා තමයි පටන් අරගන්නේ. තන්නේ කර යට තියෙන මොකද්ද වෙන න්‍යායපත්‍ර. ඒ නිසා કોઈ වෙලාවක හරි තමයි තේරෙනවා නම් මගේ මේ ගමනේදී මට මේ බොහෝ දිනාට කරන්න තියෙන දේවල් මුකුත් නැහැ. එහෙමනම් එයාට එකක් සහතික වෙන්න මං කාගවත් න්‍යායපත්‍රයකට අහු වෙලා නැහැ. මොන සංවිධානයකට ගියත් මොන ඒ වගේ වැඩකට ගියත් ඒකේ අඩපැත්තේ තියෙන න්‍යාය පත්‍රය දන්නේ නැත්නම් අපි මේ මිනිසු කරන හැම අපරාධයකටම සාක්ෂි වෙනවා. ඒ නිසා කාගේවත් සමිතියකට සමාගමකට මොකක්වත් ඕන කමන්නේ මගේ යුතුයකම් ටික සිද්ධ වෙන මට සතිය පිහිටවන්න උදව් වෙන වැඩකට නම් එකද. ඉතින් ඒක නිසා ඒ අනුව බලනකොට අද තියෙන தත්ත්වයටදී අපිට පුළුවන් තරම් මේ නැලවිලි කවි කියන්න කට්ටිය ඉන්නවා. ඒ නැලවිලි කවි කියන්නේ අපි ඒගොල්ලන්ගේ බාගන්න ඕනකම නිසා. කොයි වෙලාවක හරි ඕනම කෙනෙක් මම දැන් මෙතන කිව්වොත් અભිහිතයි, සූරයි, වීරයි, ධීරයි. මොකාගත් න්‍යායපත්‍රයකට අහු වෙන්නේ නැහැ. ඒකට කියන්න පුළුවන් අපි මේ මම දැන් මෙතන කියන ධර්මයේ අපි රකිනවනම් ඒ ධර්මයේ විශ්ින් අපිට අරසාව තියෙනවා. ඉන් අපිට මොනම දෙයක් කරන හරි අපි බලාපොරොත්තු තියන්න යනවනම් මේ මූලධර්ම පැත්තෙන් ඒ බලාපොරොත්තු නිසා අපි නිහින තත්ත්වයටපත් අපිට හිම උදව් කරන්න පුළුවන් කෙනෙක් නැහැ. උදව් දෙන්නේ ධම්මෝ විනානත් පිතාච මාතා කියලා මේ ධර්මතාවයේ හිත තියන ඉන්නවනම් එතකොට අපිට තේරෙයි අර ආඝාතය කියලා කියන්නේ අනික් කටේ රණ්ඩු කෙරුවයි කියලා අනික් කටේ ಜಾතිවාදුන අපිට ප්‍රශ්නේ නැහැ. මොකද ඒක හැමදාම තිබුණ එකක් නේ. අපි ඒක නැති කරන්න යන්නත් එපා. ඒකට අහු වෙන්න යන්නත් එපා. ඒ නිසා මේ දෙවෙනි ආඝාත පිටවිනේ කාරණා තුන බේරුණොත් අපි රැල්ලට අහු වෙන්නෙත් නැහැ, රැල්ලට යන්නෙත් නැහැ. රැල්ලට යන්න රැල්ලට අහු වෙන්න කියන කතාව කියනකොටම තේරෙනවා. ඒ කට්ටිය ළඟ න්‍යායපත්‍යක් තියෙනවා. ඒ නිසා න්‍යායපත්‍යක් නැති එක තමයි අහම්බන් දාමි සන්නාහ පවිශිෂ්සාමි කානන අපත්තා නිබ්බාන න නික්ඛාමි කානන. ඒ අශෝක රජුරුවන්ගේ මල්ලි කෙනෙක් ඉඳලා තියෙනවා 30 කියලා. එයා මේ සිවුර ඇඳගත්තේ මම මේ සන්නාහය බැඳ ගන්නවා මං කැලේට රින්ගනවා. නිවන් ලබල මිස මං ආ එළියට එන්නේ නැහැ කියලා මේ සන්නාහයක් බැඳගෙන ඉන්නේ අපි. ඔය අටසිල් සමාදන් වෙලා කියලා බාපණේ දාගන්නවා කියලා කියන්නේ සන්නාහයක්. අපි ඒක බැඳගන්නේ මේ ලෝකයට පෙන්වන්නවක්වත්. ගෝසාවකට නෙවෙයි අපි ළඟ තියෙන කෙලෙස් කපන්න මිස සෝබනේට නෙවෙයි. ඒ නිසා ඔය දෙවෙනි ආඝාතපට වෙන කාරණා තුනම සෝබනේ. මේ අනුන් වෙනුවෙන් තැදී පැහැදී කටයුතු කරන කෙනා හොඳට මතක තියාගන්න ලෝකෙට ප්‍රකාශයේ gedette මරගාති තියෙන කට්ටිය තමයි. යම් වෙලාවක තමන්ගේ වැඩේ තමන්ගේ විමුක්තිය Taman ළඟමයි තියෙන්නේ. ඒක මේ මොහොතේමයි තියෙන්නේ කියලා දන්න කෙනාට ඒ ආඝාත පටිවිණය පිළිබඳ බුදුරජාන්සේ විස්තර කළා තියෙනවා දකින්නකොට බුදුරජාන්සේගේ මහා කරුණාව කියන්නේ කොච්චර ගැඹුරට ගිය එකක්ද කියලා තේරෙනවා. ඒක නිසා වෙන පැත්තකින් බැලුවොත් මේ අපි ආත්මාර්ථකාමී වෙලා Taman ගෙනිවර ගැන කල්පනා කරන පිටසක් වාටපත් වෙන්න හදනවා. නමුත් සාරිපුත්‍ර සාන්දේ මතක් කරලා දෙන්නේ බුදුජානනාංශයව උද්දුත කරලා පෙන්නන්නේ මේක මේර තමයි සාසනය ලැබුණේ අවුරුදු 2600 පුළුවන් නම් කාපම් බැන්නම් කාපම් ඉතින් මේ මාතෘකාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා ශිළු දිනාට තමන් කරන යන වැඩේ දවසින් දවස පැහැදිලිව එල්ලේ දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා